කියලා මේ විසුද්ධි කීපයක් පසු කරගෙන ඒ කියන්නේ සීල විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි වශයෙන් පසු කරන පසු කරන මේ එන්නේ වෙන දෙයක් සඳහා නෙවෙයි. ඒ ඇති කරගන්නා වූ ඒ සැකයෙන් තොර භාවය සැකය කාංකා කියලා කියන සැක ඒයින් තොර භාවය යම්තාක් මග්ගාමග්ග ඥාන දර්ශනයේ සඳහායි. එහෙම නැත්නම් අර දිට්ඨිය පිරිසුදු වෙලා Taman ඒ කරන වැඩේ පිළිබඳව සැක අයින් වෙන්න අයින් වෙන්න අයින් වෙන්න ඒ යෝගාවචරයට යා යුතු මඟ සහ නොයා යුතු මඟ ගත යුතු පැත්ත සහ හල යුතු පැත්ත මාර්ගය සහ අමාර්ගය පිළිබඳව ඇතුළතින්ම වැටහීමක් එන්න පටන් ගන්නවා නැත්නම් ඒක බොහොම සජීවීව සක්‍රියව අදාළ වෙන තැනකටපත් වෙනවා ඉතින් මේක යෝගාවචරය ආර සම්මුති ඥානයක හිටපු කෙනා පරමාර්ථ ඥාන නැත්නම් පරමාර්ථ සත්‍ය දිහාවට පුරුදු පුහුණු කිරීමේ තීරණාත්මක අවස්ථාවක් වෙනවා. එහෙම නැත්නම් ඒ යෝගාවචරය තමා වශයෙන් වැදගත් තීන්දුවක් ගන්න තලතුණා තත්ත්වයටපත් උනාද නැද්ද කියලා පරීක්ෂා කරන්න බලන තැනක් වෙනවා. ඒක නිසා අපේ ආචාර්යයන් වහන්සේලා ඒක භාවනාවේ වැටහෙන ඥාන නැත්නම් භාවනා ජීවිතය ඥාන වශයෙන් තුනකට කැඩුවොත් ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියලා කඩලා පෙන්ලා තිනවා. ඒ ඥාත පරිඥාවේ කියලා පොතේ දැනුම මූලධර්ම දැනුමේ තිබුණු හිතක්. දැන් මේ තීරණයක් ගන්න හැබෑ වෙනසක් වෙන්න පරිවර්තනයක් වෙන්න පරිණාමයක් වෙන්න අරාදින තැනක්. ඒක නිසා මේක මාර්ගය සහ අමාර්ගය දැක ගැනීම කියලායි සඳහන් කරලා තියෙන්නේ මේක අර කාංකා විතරන විසුද්ධියට පස්සේ අපි දෙමං සංධියකටපත් වෙනවා. ඒ දෙමං සංධියේ කොයි එක නිවනට යනවද කොයි එක අපායට යනවද කියන එක නැත්නම් සංසාරයට වැටෙනවද කියන එක යෝගාවචර හොබම පැහැදිලිව පේන්න පටන් ගන්නවා. මෙතෙක් කල තිබුණේ ඒක අහඹුවක්, ඒක එච්චර පැහැදිලි නැති ගතියක්. දැන් ඒක තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේක අපිට තේරෙන්නේ සාමාන්‍යයෙන් අමාර්ගය වෙන්නේ කෙලස් පැත්ත අමාර්ගය වෙන්නේ වැරදිච්ච පෙරදිච්ච පැත්ත කියලා. නමුත් මේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියේ තියෙන නයිසાર્ගික ලක්ෂණයක් පෙන්නවා හොඳයි කියලා හිතපු එකත් අමාර්ගයේ වෙන්න ඉඩ තියෙනවා කියන. ඒ නිසා මෙතනදී යෝගාවචරය අර මෙතෙක් පොදි ගහගෙන ආපු හන මිටිය බිම තියන්න වෙනවා. මොකද්ද? මෙතෙක් ජීවිතයේ ගෙනාපු හොඳ නරක දෙක නැවත සලකා බලන්න පටන් ගන්නවා. හරි වැරදි දෙක නැවත සලකා බලන්න පටන් ගන්නවා. තමා පිළිබඳවම ස්වාධීන විනිශ්චයකට, දුරස්ත බැල්මකට, නිවිච්ච බැල්මකට යොදන්න පටන් අරගන්නවා. ඒක නිසයි මෙතන සම්පූර්ණ පරිණාමයක් සම්පූර්ණ පරිවර්තනයක් එහෙම නැත්නම් රූපාන්තරණයක් සිද්ධ වෙන්න පටන් ගන්න තැන. ඉතින් ඒ නිසා මේ කලින් වෙච්ච අර සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි වගේ දේවල් වල විසුද්ධිය මේකට පාදම වෙනවා, පදනම වෙනවා. ඒ වෙනකොට ඒ යෝගාවචරයාගේ මේ කියන විනිශ්චයක් කිරීමේ නැත්නම් විනිශ්චකාරයෙකු තිබිය යුතු දෙපැත්ත සාධාරණව සලකා බලලා යමක් මේ විනිශ්චය කරන්න පුළුවන් ශක්තිය මෙතනදී ශ්‍රේෂ්ඨ විදිහට ඉදිරිපත් වෙනවා. ඒ ඒ නිසාම ඒ යෝගාවචරය මෙතෙන්ට එනකන් පාවිච්චි කරපු යම් සද්ධාාවක්, වීරියක්, සතියක්, සමාධියක්, ප්‍රඥාවක් කියන ඉන්ද්‍රිය ධර්ම තිබුණා නම් ඒ ඉන්ද්‍රිය ධර්ම සෑහෙන පරිණාමයකට මේරිච්ච තත්වයකටපත් වෙන්න වෙනවා. පත් වීමට කරුණු සැලසෙනවා. ඒ ගන්න ඒ සැලසෙන කරුණු වලදී තාමත්ම තීරණාත්මක, ඊ타මත්ම සංවේදී වූ තීන්දුවකයකට යන්න වෙනවා. ඒක හරි ගියොත් හරි පැත්තත් ඉක්මන් ප්‍රතිඵල දෙනවා වැරදුනොත් වැරදි පැත්තෙත් ඉක්මන් ප්‍රතිඵල දෙනවා ඒ නිසා මෙතෙන් තීරණාත්මකයි කියලා කියනවා බොහොම වැදගත් ස්ථානයක් කියලා කියනවා ඒ නිසා යෝගාවචරයට කාලිකව තිබුණු ප්‍රතිඵල අකාලික වෙන්න විනිශ්චය කරනවත් එක්කම ප්‍රතිඵල ලැබෙන්න පටන් ගන්න බවක් මෙතන පේන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක මේ හුඟ දෙනෙක් බලාපොරොත්තු වෙන විදිහට භාවනාවේ නැත්නම් ජීවිතයේ එහෙම නැත්නම් සමාජයේ තියෙන නරක අතහැරීම නැත්නම් පවුදුරු කිරීම එහෙම නැත්නම් සදාචාරාත්මක නැති ගති වගේක් දුරු කිරීම වගේ වස දුරු කිරීමෙන් වන පිරිසුදුවක් විසුද්ධියකට වඩා මෙතනදී ඒ ආකාරයෙන් නොපෙනෙන හොඳ වශයෙන් පේන වෙනදා ජීවිතයේ තමන්ගේ කිට්ටු අන්තයෝ එහෙම නැත්නම් තමන්ගේ වැඩි හිටියන් නැත්නම් තමන් තාර්කික මනසට අනුව හොඳයි කියලා පෙනී හිටින නමුත් ඇත්ත වශයෙන්ම මිත්‍ර ප්‍රතිරූපකයන් වන වංචනික ධර්ම රාශියක් දැනගන්න අවස්ථාව සැලසෙනවා. ඉතින් මේක ඒ නිසා ඒක පේනකොට ඒ වෙලාවේදී ඒ අහල යුතු දේවල් වශයෙන් හලනවා කියන එක ඇඟින් ඇටයක් අයින් කරනවා වගේ. භාවනාවේදීම Taman හොඳ ප්‍රතිඵල හරි ගියා කියලා හිතාගෙන ඉන්න දේවල් ඇත්ත වශයෙන්ම වැරදි බවත් ඒවා පිළිබඳව කලින් සූදානම් වෙලා ඒ වගේන් Taman වෙන් වෙන්න ඕනේ බවත් යෝගාවචරය කලින් ගත්ත ඥාත පරිඥාවේදී එහෙම නැත්නම් ඇසුපිරු ඇසුවිරු තැන් ඇති භෞසුත භාවයෙන් තේරුම් අරගෙන මෙතනදී ඒක කෙලිම වුණට වුණ දාලා හිටින්න පටන් ගන්නවා. භාවනාදී මතුවෙන සියලු නැත්නම් බලා යෝගාවචරයක් සාමාන්‍ය භාවනා කරන්න ඉස්සලා බලාපොරොත්තු වෙන හොඳ ගති පහළ වෙන්න පටන් ගන්නවා. නමුත් මේ සෑම දෙයකම පරිස්සම් විය යුතු බව. මෙතෙන්දී තීරණාත්මකව ඉදිරිපත් වෙන්න බලනවා සජීවීව ඉදිරිපත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ හොඳයි කියලා යෝගාවචරය හිතාගෙන හිටියට ඒව නරක දේවල් බවට ඒ පලිබෝධ මේවට කියන්නේ උපක්ලේශ වශයෙන් මහා පහළ වෙන්න පටන් අරගා. ආන්නේ පහළ වෙනකොට යෝගාත්‍රේ හරියට දැනගෙන හිටියොත් ඉදිච්ච කෙහෙල් ගෙඩියක පොත්ත ගලවලා මදේ පමණක් වළඳන්න වගේ. ඒ රේණු සහිත කහට සහිත පොත්ත ගලවලා දැන් ඇත්තටම පොත්ත ලෙල්ලෙන් ගැලවෙන්න පටන් අරගන්න වෙලාව. ඒක දන්නේ නැතුව පොත්තත් එක්කම කෑවොත් හරක් කෙහෙල් කන්නා වගේ තමයි කන්න දීන්නේ. නමුත් මෙතෙන්දී ගැලවෙන නිසා හරියට ඒක ගලවලා අර මැද තියෙන මිහිරියාව විතරක් වළඳලා පිටපොත් අයින් කරන තරමට වෙන් කිරීමේ ශක්තියක් ඇති වෙන ඥානය කියලා මේකට සඳහන් කරන්නේ මාර්ගයේ සහ මාර්ගයේ පොත් අයින් කළ මැද කෑල්ල විතරක් කන වෙලාව. මෙතෙක් කල් කාපු ක්‍රමේ නෙවෙයි. gediya පිටින් කන වෙලාව නෙවෙයි. ආනේ ඥානය දැනගෙන හිටියේ නැත්තම් කල්යතෝ දැනගෙන හිටියේ නැත්තම් අපි ඊයත් මතක් කරගත්ත ඒ දෘෂ්ටිය සම්බන්ධ ප්‍රශ්නේදී සුතමේ ඥානෙ නොතිබුණොත් ඉතින් මොනම ක්‍රමයකින්වත් ගොඩ එන්න බෑ. ඒ නිසා මේ දස උපක්ලේශ ධර්ම ටික තමයි මේ මග්ගා මග්ග ඥාන දසන විසුද්ධියේදී යෝගාවචරයාට ලැබෙන අභිയോഗ ධර්ම. අභිയോഗ වශයෙන් පේන්නේ. ඒව ඇත්තටම ත්‍රිපිටකය කියුවට කාටවත් ඒ ත්‍රිපිටකයේ එහෙම පෙළ ගස්සලා දකින්න නැති වෙයි. ඒක නිසා ඕනනම් කෙනෙකුට කියන්න පුළුවන් මේ ඔක්කොම පසු කාලේ නැති වෙච්ච මේ අටුවා විවරණ එහෙම නැත්නම් මේ සංග්‍රහ කරලා ගත්ත දේවල් ඒ නිසා මේව බුද්ධ වචන නෙවෙයි කියලා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒකට සම්පූර්ණ ඉඩ තියා ගන්නවා. නමුත් මේ තියෙනවා නම් ප්‍රෝජනයක් වැඩ ගන්න මේ දැනුම ආචාර්ය මත ඉදිරිපත් කරගත්තට ඒකට කාටවත් දොස් කියන්න බෑ. අන්න ඒ විදිහට දත යුතු මේ උපක්ලේශ 10 වශයෙන් පෙන්වන්නේ ඕබාස ඥාන පීති පස්සද්ධි ආති වශයෙන් ඉස්ලාම් පෙන්නේ මේ භාවනාදී පහළ වෙන ආලෝකේ. ඒක ඕනම කෙනෙක් දන්නවා බලාපොරොත්තු වේ යුතු භාවනාවෙන් ලැබිය යුතු හොඳ දෙයක් කියලා. නමුත් මෙතෙන්දි පෙන්ලා දෙනවා මේක ඒ විදිහට පහළ වෙන ඕභාසය අණුව අරමුණට අනදර කරලා ඕබාසි දිගේ යන්න ගත්තොත් ඒක උපක්ලේශ වෙලා ඒ යෝගාවචරයේ ගමන ඇන හිටින බව. ඒක සරුවචනාංශයේ මම කලින් කිව්වා ඒක ඇත්තටම සූත්‍ර පිටකේ මේ දස පලිබෝධ පෙන්ලා නැහැ නැත්තම් පලිබෝධ නෙමෙයි මේවට කියන්නේ ඇත්තටම උපක්ලේශ කියලා. නමුත් සරුවචනකෝ සංයුතනිකායේ මේ ඕගතරණ සූත්‍රයේදී ඊට පස්ලෙහා තියෙන සූත්‍රවල සරුවචන සඳහන් කරලා තියෙනවා මෙච්චර මේ දුෂ්කර වූ රළපතර සහිත මේ ඕගය මේ සැඬ පහර මං ඊතර උනේ ඇතුළත නතර උනේත් නෑ මම පිටතට විසිරී ගියෙත් නැති නිසායි කියලා. ඉතින් ඒ කියන්නේ හරියටම මේ දැලිපියක් කරන හොඳට කාලා කපන්න ඕනේ මයිල් ගස් ටික විතරක් කැපෙන්න හැම නොකපෙන්න. එම නොවුනොත් Taman ගෙව දැලිපියෙන් Taman හැම කපා ගත්තා වෙනවා. එහෙම නැත්නම් දලිපිය හොඳට ගාලා තිබුණ නැත්නම් රැවුල් කොට ඉතුරු වෙනවා. අන්න එහෙම නොවෙන්න සුමුදුවට කපන කැපිල්ලක් මෙතන දක්වලා තියෙනවා. කොහොමද ඇතුළ නතර නොවි පිටතරත් නොගිහින් ඉන්නන්නේ කියන එක. ඒක හොඳට විස්තර කරන අටුවාචාන් වහන්සේ සඳහන් කරන්නේ ඇතුළත නතර වෙනවා කියලා කියන්නේ මගේ භාවනාව දැන් හරි මට හොඳට ආලෝකේ පහළ වුණා. මට ඥානෙ පහළ වුණා ආදි වශයෙන් ඒ පහළ වෙච්ච දේවල් අල්ලාගෙන අරමුණ ගිලිහි යන්න දුන්නොත් ඒක ඇතුළත නතර වීමක් කියලා කියනවා. එහෙම නැතුව මේ මම මේ ඕභාෂ කියන එක විස්තර කරලා දෙන්නයි මේ නිදර්ශන ගෙනහැර දාන්න දක්වන්නේ. ඒ මේ ඕභාෂය කියලා කියන්නේ ඇතුළත නතර වීම. දැන් භාවනා හරි කියලා හිතලා ඒ ඕභාෂයේ Taman පෙර නිමිත්තක් කරන සුබ නිමිත්තක් කරන ඕභාෂයේ ඇලි ගලි වාසය කරනවා. නමුත් ඒ අතරතුර මූල කර්මස්ථානට අනදර කරනවා. ඒක නොසලකා හරිනවා. ඉතින් අර සූත්‍රයේ හැටියට ඉදිරිපත් කරන සාධක සූත්‍රයට බාහිරයට යනවා කියලා කියන්නේ හිතවිලි දිගේ බාහිරයට යනවා. සද්ද ඇහිලා බාහිරයට යනවා. වේදනා නිසා බාහිරයට යනවා. අන්න එහෙම වුණොත් බාහිරයට කියලා නතරුණා වෙනවා. යෝගාචරය ඇතුළෙන් නතර වෙන්නේ නැත්නම් බාහිරට යන්නේ නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව තෝරනවා කියලා කියන්නේ මෙතනදී මේ ඕභාෂය කියන එක ඒකාන්ත සුබ නිමිත්තක් නෙවෙයි. ඒක වුණත් හොයන්න පටන් අරගත්තොත් මූල කර්මත්වයෙන් අනදර වුණොත් මාර්ගය සහ මාර්ගය දෙකෙන් මාර්ගයේ තිබියදී අමාර්ගයේ තෝරාගත්ත කෙනෙක් වාටපත් වෙනවා. ඥානය ගැන කතා කරනකොට ඒ යෝගාවචරයටවත් හිතා ගන්න බැටි වෙන විදියට පුදුම විදිහට මෙතෙක් කල බොහෝම අන්ධකාරය අතකා ගිය වගේ තිබුණ මේ නාම රූප පරිච්ඡේද ඥානය කියන එක හැම වෙලාවෙම හිතගෙන හිටියත් ඉඳගෙන හිටියත් සක්මන් කරත් එදිනෙදා වැඩ කරත් හොඳට තේරෙන්න පටන් ගන්නවා. එතකොට නිකන් හරියට හිතෙනවා මේ අන්ධකාරේ වැටි වැටි ගිය මට දැන් ජාත්‍යන්තර තරගයකට දුවලා වුණත් දිනන්න පුළුවන් තරමට වගේ ගැම්මක් එනවා. ඒකෝට සමහරයෙකුට හිතෙනවා මිච්ඡර මේක වටනා තේරන වෙලාවදී මේක පොතක ලියලා තියාන හිටියොත් නැත්නම් කාට හරි කියලා දුන්නොත් එහෙම නැත්නම් කාට හරි මේ උපදේශයක් වශයෙන් දුනොත් මට උදව් කරපුවාට ඒක මහා කරුණාවක් පාටපත් වෙනවා නේද කියලා අර ඥානයේ දිගේ මේ කල්පනා කරලා අර තමන්ගේ වැඩසටහන කාලසටහන නතර කරගෙන ඒ පාතිපණ්ඩිතකම් වලට යන්න ගියොත් ඒ අනුන්ට කියලා දීලා කෝක වෙතත් තමන්ගේ වැඩිවත් කරගන්න බැරි වෙනවා. ඒකට සාමාන්‍ය අපේ විවරය කියන්නේ සඳහන් කරන්නේ ਬਾගෙට තැම්පිච්ච allele කියලා. මේ වෙලාවේදී කරන්න තියෙන්නේ මේ වැටහෙන ඥානය මේ අවස්ථානුකූල පැමිණෙන එකක් මිස ඒ ඥානය පහළ වීමට හේතු වුණ මූල කර්මස්ථානයේ ඉක්මවලා මේ ඥානෙ ඉස්සරහින් තියට නරකයි. ඉස්සලා ආපු කන් දෙක තියදී පස්සේ ආපු අඟ ලොකු කරන්න යන්න නරකයි. මේවා මේ වෙලාවේ පහළ වෙන උපක්ලේශ. ඕබාස ඒ ඥානය උපක්ලේශ වශයෙන් කල්පනාත් කරන්න නම් ඇත්ත වශයෙන්ම කියනවා කලින් දැනගෙන තියෙන්න ඕනේ. මේ වෙලාවේදී විශේෂ වූ ඥාන පහළ වෙනවා. එතනදී නතර වෙන්න නරකයි. නැත්තම් ඒ අනුව දිගින් දිගට කල්පනා කරමින් භාවනාවට චින්තාමය පැත්ත ඉස්සර කරන්න නරකයි. ප්‍රත්‍යක්ෂයට මුල් දෙන්න නම් ඒ ගත්ත මූල කර්මස්ථාන දිගේම හිත පවත්තන්ට යෝගාවචරය දැනගන්න ඕනේ කියලා ඒ යෝගාවචරය ඒ ඥාණය අනිත්‍ය දෙයක් බවත් දුක්ඛ දෙයක් බවත් අනාත්ම දෙයක් බවත් සාමාන්‍යයෙන් ඒ සූත්‍රවලදී සඳහන් වෙන්නේ නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තා මේක මේ බාල වෙන ඥාණය මගේ නෙවෙයි ඒක මම නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි මේ මෙතෙන්ට එන ඕනම කෙනෙකුට ඒක පහළ වෙනවා හේතුඵල ධර්ම අනුව පහළ වෙන්නේ ඒකෙන් මම ආඩම්බර වුණොත් පැහැදිලිවම පේන්න තියෙනවා මූල කර්මස්ථානේ අනදර කරන එක මූල කර්ම නොපෙනියන එකයි වලහන එකයි නොබලහ යන්න නම් මේ ඥානය මග්ගමග්ග ඥාන දර්ශන අවස්ථාවේදී පහළ වෙන මේ ඥානය උපක්ලේශයක් වශයෙන් සලකන්න ඕන ඒ වගේම එතකොට පුදුම ප්‍රීතියක් ප්‍රීතියක් කියලා කියන්නේ මුළු ඇඟම ඒකට yaadෙන ස්වරූපෙට ප්‍රමෝදයක් ප්‍රීති පහළ වෙනවා ඒක ඒක සාමාන්‍ය උපමා විදිහට කියන්නේ මේ පුංචි මේ සැහැල්ලු ඔරුවක අර උස පහල යන පහල යන මුහුදු රැල්ලේ ඉඳගෙන ඉන්නකොට වගේ උස් කරනවා පහත් කරනවා මේ ඔක්කාන්තික මේ උබ්බේක පරණ කියන බලවත් ප්‍රීති පහල වෙන පටන් ගන්නවා. ඉතින් ඒ පහල වෙනකොටත් කවදාකවත් නැතර කරන්න තෝ මට පැය ගණන් ඉඳගෙන ඉන්න පුළුවන්. මට නම් ආයේ ඊට පස්සේ ඇඟේ වේදනාවක් එකක් නැහැ. මට නම් කවදාකවත් ආයේ සද්දෙන් බාධා වෙන එකක් නැහැ. මට නම් ඊට පස්සේ හිතවිලි આવොත් මම කරන දේ දන්නවා කියන තරමටම ප්‍රීතිය පහළ වෙනවා. නමුත් මේක తాවකාලික දෙයක් බව හිතන්නවත් හිත දෙන්නේ තරමට මේ ප්‍රීතිය මේ ආසන්න උත්සන්න පහළ වෙනවා. ඒ වගේම පස්සද්ධිය කියලා හිතේ සංසුම් බව, හිතේ සංහිඳියාව පුදුම විදිහට පහළ වෙන්න පටන් අර ගන්නවා. එතකොට මේ යෝගාවචරයට ඇස්පිල්ලන්වත් ගහන්න දෙන්නේ ඒ වෙනදනම් ඔය අර ඊට කලින් ඔය ඥාන අවස්ථාවල් වලදී වතුර ඇඟ දිගේ දුවන්නා වාගේ කූඹි දුවන්නා වාගේ ඉදිකට දුවන්නා වගේ නකොට ඇද්ද ගැරලා බලන්න හිතෙනවා පිහඬ හිතෙනවා මෙතෙන් නෝනේ ඔක්කොම ඉක්මවල දාන්න මේවා සේරම භාවනාවේදී මේ ඇති වෙන මේ හොල්මන් එහෙම නැත්නම් ඒවා මායා එනත්තම් මායම් එනිසා මම ඇස්සරින් නැහැ කියලා ඒ අර ඒන පස්සද්ධිය පුදුම විදිහට නොසලී ඉන්න පුළුවන් ගතිය යෝගාචර තියෙනවා. එතකොට සුඛයක් පහළ වෙනවා. ඒ කියන්නේ නිකන් සාමාන්‍යයෙන් කියන්නේ ආස්වාසය ආස්වාදයක් වෙන්න පටන් ගන්නවා. ප්‍රස්වාසයත් ආස්වාදයක් වෙන්න පටන් ගන්නවා. මේ මුළු ලෝකෙම මොනම සැපයකින්වත් ලැබෙන විදියට ආස්වාස ප්‍රස්වාස දෙකෙන් පුදුමාකාර නිර්ාමිෂ සැපයක් සුඛයක් දෙන්න පටන්. ඒකට ඒ යෝගාවචරය ඒ සුඛය නිරාමිෂෝ ලබන සන්තෝෂේව පනීතෝච අසේචනකෝච සුකෝච විහාරෝච කියලා සරුවචනසේ ආනන්ද ආනාපාන සති භාවනා පිළිබඳ ආනිසංස කතාවක් කරලා තිනවා විනය පිටකේ. ඒකට හිතනවා මේ මදි. ආනාපාන ගැන මේ කියලා තියෙන සැප මදි. ඒක සාන්තයි. ඒක ප්‍රණීතයි. සන්තෝෂේව පනී අසේචනකෝච මේකට කිසිම පිටින් එකතු කරන්න රසමසවුලක් නැහැ. ඒක ඒක විසින්ම අංග සම්පූර්ණයි. අසීචන සුකෝච විහාරෝච මේ සුඛ විහරණය මේ භාවනාවෙන් තොරව මිනිස්සු මේ පෝසත් කියලා සැප කියලා මොනවද මේ ලබලා තියෙන්නේ මේ කිසියම් මේ රූප දර්ශනයකින් තොරව ඇස් දෙක වහගෙන කිසියම් කර්ණ රසායන සංගීත නැතුව නිස්සද්ද තැනකට ගිහිල්ලා කිසියම් සුවඳක් නැතුව සාමාන්‍ය වාතය ආස්වාස් ප්‍රස්වාස කරමින් කිසිම රසමසවුලක් දිවට නොදැනී කිසිම සුඛෝපභෝගී මොනම සැපක්වත් ආසනයේ වශයෙන් නොලබා හිතට හිතට හිතට එනේන හිතවිලි තියා මොනම හිතිලක්වත් නැතුව ඉන්නකොට ලැබෙන මේ සුඛය වැටෙනකොට හිතෙනවා අනේ මේ මිනිස්සු ඉන්න මේක කියලා දෙන්න නැත්තම් මේ මිනිස්සු මේ කොච්චර ගොරෝසු දෙයකටද මේ රණ්ඩු සරුවල් කරන්නේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන පතුරවන්නේ මේ ඡන්දේ ඉල්ලන්නේ දේශපාලන කතා කතා කරන්නේ සමාජ විද්‍යාව වැඩ කරන්නේ ආර්ථික විද්‍යාව වැඩ කරන්නේ මේ මොන තරම් ලාමක දේවල්ද මේකේ අන්තිම කෙලවට ගියත් හම්බ වෙන්නේ මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ නේද ඒව ඔක්කොම කනට යවුල් වගේ නේද ඇහැට රූප පේනවා කියන එක ඇස්වලට අයින්නවා වගේ නේද ඒව නැති වෙනකොට කොච්චර සැපද කියලා පුදුමාකාර සුඛයක් එන්න පටන් ගන්නවා. ඒ විදිහට මේ ප්‍රීති සුඛ පස්සද්ධි වගේ ධර්ම ඉදිරිපත් වෙනකොට යෝගාවචරයට එනවා ශ්‍රද්ධාවක්. ඒකට කියන්නේ අදිමොක්ක කියලා ඊ타ත්ම නිර්වුල්ව විනිශ්චය කිරීමේ හැකියාව වෙනවා. මොකද්ද මේ විනිශ්චය? මේ ආමිෂ දේ, නිර්ආමිෂ දේ එක බලනකොට නිර්ආමිෂ දේ මනුස්සයන්ට නොපෙනුනාට, ඒ මනුස්සය අඳ වුණාට අත් දෙකම ඔස්සලා වටිනා විදිහට ඡන්ද දෙන්න වටින්නේ, අදහන්න වටින්නේ නිර්ආමිෂ දේ. එහෙම නැත්නම් මේ ලෞකික දේ නෙවෙයි. ඒ ලෞකිකත්වයේ ඉහළ එහාට ගිය දේ විඳින්න විඳින්නේ නැහැ විඳිනවා කියලා පෙන්වන්න බැරි වුණාට ඒක තමයි වටින්නේ කියලා යෝගාවචරයක් මොන්නම දෙකින් හෝ විවේකයට බර පරිත්‍යාගයට බර විරාගයට බර දේවල් වලට තමයි ඊට පස්සේ අදිමොක්කේ පහල කරන්නේ මොන්නම තාලකින්වත් ඒ ලාභයට සත්කාරයට සම්මානයට සිලෝකයට නම්මා ගන්න බැරි ඒ ඔක්කොගෙම දෙන්නේ ආමිෂේනේ ඊට වැඩිය මේ අදිමොක්කේ කියන ශ්‍රද්ධාව පහළ වෙන්න පටන් අරගන්න ඒ නිසා ඒතකොට මේ අපි කලිමුත් මතක් කරා මේ මෙතෙන්ට යනකොට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ මේ ඉන්දිය ධර්ම තල තුන තත්ත්වයටපත් වෙනවා වැඩි වියටපත් වෙනවා ඒගොල්ල පූර්ණ පෞරුෂත්වයක් ලබන්න පටන් අර ගන්නවා ඒ නිසා මේ වෙලාවට එන්න ශ්‍රද්ධාවට කියන්නේ පසාද ශ්‍රද්ධා නෙවෙයි යහුදු දැකීමෙන් අමූලිකව ලහතන ප්‍රසාදේ නෙවෙයි පහළ වෙන්නේ මේ බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා මේව අත්දැකලා කියලා තියෙන විතරක් නෙවෙයි මටත් උගන්ලා දැන් මමත් අත්විඳිනවා. නිර්ආමිෂ සුඛේ අත්විඳිනවා කියනකොට ඒකට කියන ඕකප්පන සද්ධාව කියලා බැසගෙන තමනුත් ඒ වතුරට බැහැගෙන ඒක බොමින් ඒකේ නාමින් ඇති කරගන්න සද්ධාව. එතකොට ඒ පුද්ගලයා ඊට ඉස්සරලා නම් මට භාවනා කරන්නට මහමෙවුනා වූයේනේ සමාධි බුදු පිළිම ඉස්සරහට ගියොත් තමයි මට සමාධිය එන්නේ කියලා කියනවා. මෙතෙන් ආවට පස්සේ අහන්න පටන් ගන්නවා කොතනද සමාධිය ගන්න බෑ. කොඩි ගහයට වුණත් භාවනා කරන්න පුළුවන් නේද? සද්ධාව නැති නිසා නේද මට මේ ඉත්තාන තෝරන්න සිද්ධ වෙන්නේ, වෙලාවල් තෝරන්න සිද්ධ වෙන්නේ, ඉරියව් තෝරන්න සිද්ධ වෙන්නේ. මෙතෙන් යනකොට තේන පටන් අර ගන්නවා ඒ මොනවාක්වත් ඕනේ නැහැ. මේ සද්ධාව ඉස්සරහට ආවට පස්සේ කටුව ගේක දාලා හිටියත්, කටු පෙරේ දාලා පෙරලුවත් සද්ධාව ගන්න පුළුවන්. ඒ වගේ සතියක් ගන්න පුළුවන්. වීර්යය ඇති කර ගන්නත් පුළුවන් කියලා ඒ පුද්ගලයාට අර ඕකප්පන සද්ධාහ කියන එකෙන් අදහස් කරන්නේ බාහිරට ගිය සද්ධාාවක් නෙමෙයි තමා තුළින් එන සද්ධාාවක් ඒකට කියන්නේ අදිමොක්කේ කියලා අදිමොක්කේ කියලා විනිශ්චය කිරීමේ පිරිසුදු බව. निराවුල් බව අදිමොක්කේ එන්න පටන් අර ගන්නවා. ඒ එන්න පටන් අර ගන්නකොට යෝගාවචරයේ ආර කලිමුත් ඇති වෙලා තියෙනවානේ මේ කාංකා විතරණ ගතිය සැකතුරු කරන ගතිය ඒ නිසා යෝගාවචරය එන්නේ එන්නේ එන්නේ දක්ෂ වුණොත් මේකෙන් ඇතිවිච සද්ධා පිළිබඳ සතුටුලා පැත්තක තින්න එක නෙමෙයි කරන්න තියෙන්නේ තමන්ගේ දිනචරියාව පුළුවන් තරම් සතතාභ්‍යාසයට නිති අභ්‍යාසයට දාගන්න ඕන මම මේ පැය තක්මන්ටම දාන මම මේ පැය පරියන්කටම දාන්න නැත්නම් එකමාරේ එකමාර නැත්නම් උදේට එකයි හන්දට එකයි දානවා කියලා පුළුවන් තරම් ඒක දානවා මිස අර ඇතිවිච සද්ධාවේ මත් වෙලා නතු වෙලා ඒක ගත කළොත් ඉගෙන සද්ධා පිළිබඳ අති ඇස්තමේන්තුවකට අදි탁ෂේරුවකටපත් වුනොත් ඕනම වෙලාවක රහත් උනා කියලා හිතන් ඉඳී තියෙනවා. ඕනම වෙලාවක ඇතර මේල සෝවාන්වත් වෙලා නැහැ. නමුත් එන සද්ධාව නොසැලෙන විදිහේ සද්ධාව ඉක්මවලා ගිය එක තමන් ගැන අදි탁ෂේරුවට ගිහිල්ලා මගේ නම් දැන් වැඩේ හරි කියලා හිතන් ඉඳිනවා. ඉතින් ඒ මිනිස්සුන්ට hina වෙන්න නරකයි. යැතන දොස් කියන්න නරකයි මොකද මේ මේ බොරුවට නෙමෙයි මේ කරන්නේ. ඒ පුද්ගලයා ඇත්තටම අත්දකලා කරන්නේ නමුත් අවාසනාවට මේක උපක්ලේශ විය හැකි බව. මේක අදි탁සීරටපත් වෙච්චාම Tamanට තරම් නොවන බව හිතන්නවත් ඉඩ දෙන්නේ සද්ධාව සද්ධාව කියලා කියන්නේ ප්‍රඥාව නිරෝධනය කරන දෙයක්, නිෂේධනය කරන දෙයක්. නමුත් ඒ තරම් අදිමොක්කයක් එන්න පටන් අර ඒ ඒ වගේම තමයි ඒ යෝගාවචරයට මේ උත්සාහයක් කියන්නේ ඇස්පිල්ලම් ගහන්න නැතුව පරියන්කේ නැගිටින්න නැතුව දිගටම භාවනා කිරීමේ හැකියාවක් පග්ගහිත විරිය කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් කියන්නේ විරිය චෛතසිකය ගැන කතා කරනකොට සතර සම්පප්පතන් වීර්යක පිළිබඳව කතා කරනකොට ඒක දිගට කියවන පාඩයක් සරුවත් චන්දසෙන්තරම සඳහන් කරනවා අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උප්පාදාය චන්දං ජනේති වායමති විරියං චිත්තං පග්ගණ්හාති පදහති කියලා කියන්නේ වීරිය ගොඩනගෙන හැටි. වීරිය පරිණාමයට හැටි. ඉස්ලාම් තියෙන්නේ නෝපන්නා වූ අකුසල් නොයිපදවා මගේ චිත්තසංතානය මම පිරිසුදු කරගෙන තියාගන්න ඕනේ කියලා. අනුප්පන්නානම් පාපකානම් අකුසලනම් ධම්මනම් පහනාය චන්දං ජනේති නිකන් ලාවට වගේ කැමැත්තක් ඇති කරගන්න. වායමති පොඩි උත්සාහයක් කරලා බලනවා. විරියන් ආරවති ඊට පස්සේ තමයි කැසපට ගහගෙන දෙන්නම් කියලා ඔන්න විරිය ආරම්භ කරනවා. ඊට පස්සේ තමයි චිත්තම් පක් ගන්නාසි දත්තහ පාගෙන කිහිල්ලෙන් දාඩිය වැටෙද්දි දෙන්නේ නැහැ. මම මේක අරගෙන යන්න ඕනේ කියලා අර පක්ගහිත විරිය දැඩි කොට ගන්න වීරිය මේ වෙලාව දෙන්න පටන් ගන්නවා. ඒක නිසා යෝගාවචරයට හිතනවා මත්නම් දැන් පරියන්කේක පය 3 4 ඉන්නවයි කියන කමාරු නැහැ කියලා දැඩි වෙනවා. ඉතින් ඒක සමහර විටක අදි탁සීරුවට දා ගන්නවා. මේක වල දිගටම තියෙයි. මට නම් ආයෙන ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් මේක తాවකාලික දෙයක්. එනිසා යෝගාවචරය එනදී මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී හොඳ පැත්තෙන් ඇවිල්ලා අමාර්ගයට හෙළන එනතම් මිත්‍ර ප්‍රතිරූප ස්වරූපයෙන් මතුවෙන එනතම් වංචනික ධර්මවලට වංචනික ධර්ම මෙහෙමයි කියලා හුවා දක්වන ෂට ප්‍රඥා සහිත කෙනා මෙතනදී අහුවෙන හොඳ මේ උගුලක් මේ කියන හැම දෙයක්ම තියෙනවා. මේ වීර්යයත් එහෙම වෙනවා. Taman ඒක උගුලට අහු වෙන්න පටන් අර ගන්නවා. ඉතින් කටමැද දොදවන්න පටන් ගන්නවා. අයියෝ, තාම බෑනේ මේ භාවනාවත් හදා ගන්න බලන්න මම මට ඕනේ බද්ද පරියන්ක වුණත් ගහන වල පැය තුනක් විතර ඉන්න පුළුවන්. උහුම ඉඳලා හරියන්නේ නැහැ. මේ මං වාගේ කරන්න ඕන කියලා ඉතින් අනුන්ටත් පෙනේ පුම්බණ්ඩ හදලා. ඒ ඒකෙදිත් අපි මේ ධර්මතාවයේ හරියට තේරුම් ගන්නවා නම් එහෙම පෙනේ බිම්බුවත් ඒ මනුස්සර දොස් කියන්න නරකයි. ඇත්තටම එතකොට පග්ගහිත විරිය ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේ පුද්ගලයා අඳුරන්නේ මේ වීරිය මෙච්චර උග්‍රව උත්සන්නව පැන්නගුණත් අනිත්‍යයට දුකට හේතු වෙනවා. ඇත්තටම කියනවා දුකට හේතු වෙන්න පුළුවන් කියලා නම් කවදාකවත් හිතන්නේ. හිතන්නේ මෙහෙම වීරියක් තියෙනවා නම් මට ජීවිතයේ සාමාන්‍ය භෞතික සම්පත්‍ය දියුණු කරන්න පුළුවන්. ආධ්‍යාත්මික සම්පත්‍ය දියුණු කරන්න පුළුවන්. කුසල් කරන්නත් පුළුවන් කියලා එන පග්ගහිත විරිය. ඒ වගේම උප ဋ ාණේ නම් වූ සතිය ඒ කියන්නේ මේ පිණුම් ගහද්දි පවා සතිය පිහිටන්න පුළුවන්. උඩ පිණුම් බඩ පිණුම් වට්ටක නැටු ඕන් නැටු මන් නටද්දි පිණුම් මට සතිය පවත්වන්න පුළුවන් වෙන මට්ටමක් එනවා. කෙටි වේලාවකට ඉන්නේ. හැබැයි මේ වෙලාවේ ඇත්ත වශයෙන්ම කියනවනම් මේ හිතට පහළ වෙන කෙලෙසයක් ආවත් ඒ ක්ලේශය මේක රාගේ බව දැනගන්නකොට ඒ රාගේ දුරු කරගෙන වීර්ය නැගී හිටිනවා මේ සතිය නැගී හිටිනවා ද්වේෂයක් ආපම ද්වේෂය යටපත් කරගෙන සතිය නැගී හිටන විදිහේ පග්ඝහ මේ මේ උපට්ඨිත උපට්ඨානය කියන එළඹ සිටීම අනායාසයෙන් සිදුවෙන පටන් ගන්නවා. එතකොට ඒ යෝගාවචරය හීනෙමුත් සතියෙන් ඉන්නේ. නින්දට යන්නේත් සතියෙන්, අවදි වෙන්නේත් සතියෙන් මුළු දවසම ගත වෙන්නේ. එයාට එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ යම් කිසි කෙනෙක් කියනවා නම් මේ භාවනා කරන සද්දයක් ඇහෙනකොට මට බය භාවනා කරන්න. මේ හිතවිල්ලක් එනකොට මට බය භාවනා කරන්න. වේදනාවක් වෙන භාවනා කරන මොන තරම් බොළඳද? මං වගේ කරනවා නම් බැරිද කියලා හිතෙන මට්ටමට යනකම් ඒ උපට්ඨිත සතිය දීයති සාක්කයක් විදිහට එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පුළුවන් නම් මගේ සතිය කඩන්න මට මගේ සතියෙම කඩන්න බෑ කියලා අභියෝග කරන්න පුළුවන් තරයට උපට්ඨිත සතියක් එන්න පටන් අර ගන්නවා. ඒ වගේම තමයි මේ ඔක්කොමත් මේ ධර්ම අතර උපේක්ෂාවක් එනවා. කිසිම කෙනෙකුට මාව කෙලසන්න බෑ. කිසිම කෙනෙකුට මාව කුප්පන්න බෑ. මගේ හිත මම නඩත්තු කරගෙන යන්න පුළුවන්. සමහර විටක එහෙම වෙනකොට මේ ගිහිව ඉඳද්දි පවා මට Brahmacharya ජීවිතය ගත කරන්න පුළුවන්. මට මේ ශ්‍රමණ ශ්‍රමණයන් වහන්සේ නමකට වැඩිය හොඳින් ගත කරන්න පුළුවන්. මට නිවන් දකින්න පුළුවන් කියලා ඒ තරම්ම ආරක්ෂා වෙන විදිය උපේක්ෂාවක් එන්න පටන් අර ගන්නවා. නමුත් ඒ වගේ තියෙන මේ ඔක්කොම මේ නමයක් සඳහන් වෙනවා ඊට පස්සේ අන්තිමට නිකාන්තිය කියලා උපක්ලේශයක් සඳහන් කරනවා ඒ නිකාන්තියෙන් තමයි ඇත්තටම මේ සේරම නරක පැත්තට ඇලෙන්නේ මොකද ඒ ඇතිවෙන්නා වූ ඕබාස ඥාන පීටි පස්සද්ධි වගේ දේවල් වලට ඇලෙන ගතියක් තියෙනවා ඒකේ. අන්නේ ඇලෙන ගතිය තමයි මේ නිකාන්තියෙන් ඇති කළ දෙන්නේ. ඉතින් යෝගාවචරයට දැනගන්න ඕනේ මේක නියම ධර්මතාවයක් නම් ඒක විවේක නිශ්චිතව විරාග නිශ්චිතව නිරෝධ නිශ්චිතව වොස්සග්ග පරිණාමී වෙන්න ඕනේ ධර්මතාවයන් අලුතෙන් ඇලීමක් ඇති කරන්න බෑ. ඒන ඕභාසයට බැඳෙන ගතිය තියෙනවා නම් ඕභාසය නරකයි. ඒන ඥාන පීටි පස්සද්ධිය වල තියෙන ඇලෙන ගතිය ඒකට නැඹුරු කරගන්න ගතිය කොච්චරද කියනවා මූල කර්මත්තනේ අමතක කරලා නැඹුරු කරන ගතිය එනවනම් ඒක නිකාන්තියක් බව. ඒක දැන් තාම මෝරලා නැති ධර්මයක් විදිහට ඒක සලකා ගත්තට පස්සේ ඒ යෝගාවචර ජීවිතේ ලොකු මේ තල තුනකමකට එන්න පටන් ගන්නවා මේ රැවටිලි බස් වලට සීනි බෝල්ට අහු වෙන්නේ නැහැ. ධර්මතාවයක් නම් ඒක මට කරදරයක් නැතුව උදව් කරයි. අධර්මතාවයක් නම් ඒකට මම ඇදබැඳ තබා ගනි. අනේ ඇදබැඳ තබා ගන්නව නිකාන්තිය තේරුම් ගත්තට පස්සේ මේ යෝගාවචරය කොයි දෙයක් ආවත් ඒකට මේ පළවෙනි ආකල්පයේ අනුවම දඟලන්නේ දෙසරයක් තුන්සරයක් කල්පනා කරලා මේ මොකද්ද වෙන්න හදන්නේ කියලා. මම හිතනවා මේක මේ යෝගාවචරයා ලාභ සත්කාර සම්මාන සිලෝක කියන භයානක විශයෙන් ගලවන පළවෙනිම අත්දැකීම. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ විසුද්ධිය මග්ගාමක ඥාන දර්ශන විසුද්ධිය ඉක්මවවා නම් ඒ පුද්ගලයා පුදුමාකාර විදියට පරිසං වෙනවා මේ විවේකී නැති කරගන්න නැතුව මේ විවේකී නැති වෙන්න හේතු වෙන මේ ලාභයන් વિશે සාක්කාර વિશે සම්මාන વિશેයි ඒ අනුන්ගේ මේ ස්තුති යාදිනි වන්දි බට්ට කතා තේරුම් ගන්න පටන් ගන්නවා. ඉතින් මෙතෙන්දී මේ කල්ලාතුව මේක දේශනා කළ සරුවචනසේ පිරිනුවම් පෑවා මිස උන්වහන්සේ අපි ළඟට එන්නේ නැහැ. දැන් මේ එන දේවල් දිහා මෙන්න මේ විදිහට ධර්මානුකූලව බලන්න කියලා කියලා දෙන්න එන්නේ නැහැ. ඒ නිසායි මේ කල්ලාතුව මේ ධර්ම දේශනා කරවන්නේ. එහෙම නැත්නම් ධර්ම සාකච්ඡා කරවන්නේ. එහෙම නොවුනොත් භයානකමක් තියෙනවා. මොකද යම් කිසි කෙනෙක් ඊටාම තද ඕභාෂයකටපත් වෙලා ගුරුවරයාට යෝජනා කරනකොට ඒ වෙලාවේදී යෝගාවචරයට කිව්වොත් එහෙම ඕක පිළිබඳ මෙනෙහි කරන්න ඕක පිළිබඳ ඇලෙන්න එපයි කියලා හිතන් ඉඳ තියෙනවා මේ යෝගාවචරය ගුරු මේ ගුරුවරයා මේ වගේ දේක රස දන්නේ නැතුව අඳුනන්නේ නැතුව අත්දකින්න නැතුව මේ ඊර්ෂ්‍යාවට බාධා කරන්න හදනවා මට විතර ඕභාෂයක් පහළ වෙලා නැතුවයි මෙයා කතා කරන්න කියලා අර ඕභාෂයේ විසින් දෙන නිකාන්තිය අනුව ගුරුවරයා පවා වරදොල තේරුම් ගන්න ඉඩ තියෙනවා. ඒක නිසා කල්ැතුව මේ පොලියෝ එහෙම නැත්නම් වසූරිය තියෙන පැත්තකට යන්න ඉස්සලා ඒ පොලියෝ සහ වසූරිය පිළිබඳව එන්නත් කරවලා ඇරියට පස්සේ මේ මිනිස්සයා ආයේ රෝග බීජ එන්නේ නැහනේ. අන්නේ මේ වැක්සින් එක එහෙම නැත්නම් ඒ එන්නත මෙතන දෙන්නේ. නමුත් මේ එන්නතේ පේන්න තියෙන්නේ භාවනා කරනකොට ලැබෙන මේ හොඳ ප්‍රතිඵල පිළිබඳව පරිසම්බයන් කියන එකයි. ඒ නිසා භාවනාවේදී නියම ප්‍රගතියක් ලැබපු කෙනා කවදාකවත් ඒක මේ සුභාසින්චනයක් විදිහට ලබන්නේ නැහැ. ලැබෙන ලැබෙන වෙලාවේදී මේ දේවල් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා තමා විසින්ම උලූසගෙනයි එන්නේ. ඉතින් මේක පිළිබඳව මට මතක් වෙනවා මම බොහෝ වෙලාවට මතක් කරලා තියෙන නිදර්ශනයක්. ඒ ඇමරිකාවේ බටහිර පැත්තේ තියෙන ප්‍රාන්තයක් මැසචුසෙට්ස් වල බාරේවල දැන් අවුරුදු 30ක් විතර වගේ දිගට ඊටාම සාර්ථකව භාවනා මධ්‍යස්ථානයක් කරනවා. ඒ ඉන්සයිඩ් මෙඩිටේෂන් සොසයිටි එක මහාශී ක්‍රමයෙන් තමයි කරන්නේ. ඒක කොච්චර දියුණුද කියලා තියෙනවා නම් ඒ අනුව දැන් විශ්වවිද්‍යාල, ස්පිරිතාල, ගොක් දේවල් දක්වා දිනු වෙලා තියෙනවා මේ සෑම දෙයකටම සතිය පිහිටවන්න පුළුවන් ද සතිය පිහිටුවා මොකද්ද සුව වෙන රෝගියෙකුට ලැබෙන ආනිසංශේ ඒ වගේම ඉගෙන ගන්න ළමයින්ට සතිය දීපුවා මොකද්ද වෙන්නේ කියලා අන්න ඒකෙදී පරිශනාවක් කරලා තියෙනවා විවිධ ආගම් වල හොඳ දක්ෂ තරුණ තරුණයන්ට ස්විච්චාවෙන් ඉදිරියපත් වෙන්න කියලා මේ භාවනා වැඩ පිළිවෙලක් කරලා කොහොමද භාවනාව අනුව විවිධ ලබ්ධිකයන්ට හිත වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න. එතකොට මේ මුස්ලිම් ආගම, කතෝලික ආගම, ශීක ආගම, Hindu ආගම, බුද්ධ ආගම ආදී ලෝකේ ප්‍රධාන ඒ ධර්ම ආගම වලින් කට්ටිය තෝරාගෙන එතන කියලා තියෙනවා අපි පරිශීලනයක් කරන්නේ ඉදිරිපත් වෙන. ඉතින් ඒ එතන කමටහනක් තියලා තියෙනවා අපේ සිං අපේ භාෂාවෙන් කියනවනේ. ඒතයි කාර්මුණක තියලා හිත පිහිටවලා වැඩ කරගෙන යන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ඒකට අවශ්‍ය සියලු පහසුකම් සක්මන් කරන්න නම් මේ බණ ටිකක් කියලා නැත්නම් උපදේශ ලබා දෙන සේරම දීලා ඒත් අවංකවම තම තමන්ගේ අභිවෘද්ධිය පතන තරුණ පිරිස් කෙරුවට පස්සේ බොහෝ දෙනෙකුට මතුවෙන ඉදිරිපත් වෙන අරමුණේ වහා ඇතිවීම නැතිවීම වෙන தත්ත්වයට ය아가න්න පුළුවන් වෙච්ච බව මේගොල්ලෝ දැකලා තියෙනවා බෞද්ධ නොවන අයට පවා යන්න පුළුවන් කියලා. ඒක හරීම මේ අලුත් අත්දැකීමක් වෙලා තියෙනවා මොකද අපි දන්න ක්‍රමයට සීල විසුද්ධිය ලබන්න ඕනේ චිත්ත විසුද්ධිය ලබන්න ඕනේ ධිට්ඨි විසුද්ධිය ලබන්න ඕනේ ඊට පස්සේ තමයි ඔය මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට යනකොට මේ උදයබ්බේ ඥානය කියන වහා ඇති වෙන නැති වෙන ගතිය පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ ඥාන වෙන විපරිණාමානුපස්සනේ පඤ්ඤා උදයබ්බේ ඥානං කියලා තිනවා මතුවෙන මතුවෙන දේ විපරිණාමයටපත් වෙන බව. කිසිම දෙයක් හිටින් නැතුව. එතකොට බොහෝම අරමුණ උත්සන්න වෙනවා. අරමුණ ආසන්න වෙනවා. ඉතින් අරමුණ උත්සන්න ආසන්න වෙනකොට තමයි ඒ යෝගාවචරයාගේ නීවරණ බාධාව දුරු වෙලා මේ ඕභාස පහළ වෙන්න ඉඩ තියෙනවා. ඥාන පහළ වෙන්න ඉඩ තියෙනවා මේ අපි නිට්ටයයි කියලා හිතාසියට මේක අනිත්‍යයි නේද කියලා. ඉතින් මේ කියන උපක්ලේශ පහළ වෙන්න ඉඩ තියෙන්නේ ඒ අරමුණ උත්සන්න වීම අනුව. ඊට පස්සේ ඒ සාර්ථක විච්ඡත්තංගෙන් මේ Taman අත්දකින්න දේ පිළිබඳව Tamanගේ භාෂාවෙන් අර්ථකථනයක් දෙන්න කිව්වහම හරි ලස්සන උත්තර හම්බෙලා තියෙනවා. කතෝලික ආගමේ ඉන්නත්ෝ දීලා තියෙන උත්තරේ තමයි මේක තමයි සියලුම ශක්තියින්ගේ මුල මේ ශක්තියෙන් තමයි ලෝකෙම වෙන්නේ. මේකෙන් තමයි රූපම වෙන්නේ මේක තමයි නාමම වෙන්නේ මේක තමයි සත්වයම වෙන්නේ මේක තමයි සියලු දේ විනිශ්චය කරන මූල ශක්තිය මේක කිසිම කෙනෙකුට යටත් වෙන එකක් නෙමෙයි මේක ඒක එකක් මේක හොඳ නරක හරි වැරදි කියලා දෙයක් නැහැ මේකෙන් තමයි සියල්ලම වෙන්නේ නිසා අපේ ආගමේ ਸਰබලධාරීත්වය කියලා කියන්නේ මෙන්න මේකට තමයි එනිසා මේක තමයි මූල ශක්තිය එනිසා අපේ ආගමේ තිබුණේ මේක මේ ලෝකේ අත්දකින්න බැරි එකක් මරණයෙන් මත්තේ විඳින එකක් නමුත් මට මං හිතනවා මං ඒ තැනට ගියා කියලා ඒත් බොහොම සන්තෝෂයෙන් මට මේ පරීක්ෂණය සඳහා මාව තෝරාගත්තට පිංසිතු වේවා මම කවදාකවත් ජීවිතේ නැකපු නැති විදිහට සියල්ලකෙම මූල ප්‍රභවය දැක්කා ඒක දෙකක් නෑ ඒක තියෙන එක ශක්තියක් ඒක තමයි මේ අතුවිතිවිල්ල වැඩෙන්නේ එතකොට Hindu ඇත්තෝ සඳහන් කරලා තියෙනවා මේක තමයි බ්‍රහ්ම මූර්ති බ්‍රහ්ම පදාර්ථය කියලා කියන්නේ මේ බ්‍රහ්ම පදාර්ථයෙන් තමයි සියල්ලම වෙන්නේ ඒක තමයි මේ මට සම්බන්ධ වෙන්න පටන් ගත්තේ මම තාම මේකට සමවැදුනේ නැති වුණාට මේක ජීවිතේ වශයෙන් අත්දකින්න පුළුවන් කියලා. එදිනින් ගියාම මුස්ලිම් මැත්තෝ කියලා තිනවා මේක තමයි මොහොමඩ්තුමා ඒ ගල්ලේනේ භාවනා කරනකොට මැතුවෙච්ච ශක්තිය. එතුමා මේකෙන් තමයි දිව්‍යන් වහන්සේත් එක්ක සම්බන්ධය පැවැත්වුවේ මේක මනුෂ්‍ය ධර්මයක් නෙවෙයි මනුෂ්‍යත්ව ඉක්මවල ගිය දෙයක්. නමුත් මම එතෙන්ට ආවයි කියලා ඒ හැම ආගමෙම තියෙන නිෂ්ඨාවට මේ තියෙන හිතේ උනන්දුව මේ හිතේ පහළ වෙන ඕබාස පීති ඥාන පස්සද්ධිය වගේ කියන දේවල් සම්බන්ධ කරලා එයත්ෝ මේ මම අපි ආගමේ පෙන්වන හදන නිෂ්ඨාව මෙලෝ වශයෙන්ම දැක ගන්න කිට්ටු කරවා ලං කරගත්තා වාසනාවන්තයි කියලා තියෙනවා. ඒ සෑම ආගමක ඇත්තෝ ඒ කියන්නේ අත්දකලා තියෙනවා මොකක් හරි පෙර නොවිතුණු ඇරෝ විදිහට උත්සන්න ආසන්නව ලොකු මේ ජවයක් වේගයක් වහා ඇති වී නැති වෙන චංචල කම්පන ගතියක් දැකලා තියෙනවා. එතකොට බෞද්ධ කෙනා විතරක් කිව්වලු මෙන්න මෙතනින් තමයි අපේ භාවනාව පටන් ගන්න මේකට පරිස්සම් වෙන්නයි කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා කියන්නේ. මේක ඔය කියන කිසිම නිෂ්ඨාවක් නෙමෙයි මේ භාවනා කරගෙන එනකොට ඒ අරමුණත් හිතත් එක දිගට යා වෙලා සම්බන්ධ වෙනකොට ඇති වෙන තත්වයක් මෙතෙන්දී ඕභාෂයේ පහළ වුණාට ප්‍රීති පහළ වුණාට ඥාන පහළ වුණාට පස්සද්ධි පහළ වුණාට සුඛ පහළ වුණාට අදිමොක්කේ පහළ වුණාට පග්ගහ කියන වීර්ය පහළ වුණාට උප ဋ ාණ කියන සතිය පහළ වුණාට උපේක්ෂා කියන ආයුධේ පහළ වුණාට මේක නිෂ්ඨාව කියලා බාරගත්තොත් එතන තණ්හාමාන දිට්ඨි සහිත තියෙනවා මොකද මේ එන මේ දසෝපක්ලේශ වලට ඇලීමක් ඇති වෙනවා කියන්නේ. ඉතින් මේ නිරීක්ෂණය කරපු ඒ නිරීක්ෂකයා කියලා තියෙනවා මම මෙතනදී මේ ආගම් අතර ගැළපීමක් කරන්න හදන එක නෙවෙයි තියෙන්නේ මෙන්න මේ වගේ ලාමක දෙයක් දෙනකොට අල්ලන මිනිහෙකුට කවදාකවත් නිවන් දකින්න නම් බෑ කියලා. නිවන කියන්නේ ඒ වගේ දෙයක් නෙවෙයි මේ වගේ සීනි බෝල පෙන්නලා එව්වා කෑවොත් ඇත්ත නෑ. මෙව්වා බොරු බවත් එහෙම නැත්නම් මෙව්වා මේ අතරමඟදී පහළ වෙන తాවකාලික මායාවල් මායාකාරක රැවටිලි తాවකාලික මායන් කියලා තේරුම් ගත්තොත් විතරක් තමන්ගේ හිතවත් තමන් ඇදහිය යුතු නැති බව හිතට ඕන දෙයක් මවලා පෙන්වන්න පුළුවන් බවත් තේරුම් අරගත්තොත් විතරක් නිවනට ඉඩ මේ දින දෙක කෑවොත් එහෙම නැත්නම් ඒව බාරගෙන මේකයි මේ නිෂ්ඨාව කියලා බාරගත්තොත් ඉතින් ඒ පුද්ගලයා ගොඩ ගන්න හරි අමාරුයි. මොකද එයා ඒකේ නැවත ගන්නවා ටැග් ගහනවා ඇතුළත නතර වීමක් වෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් පෙන්ලා දීලා තියෙනවා ගඟක් අයින්ද ගිහලා දර කපන්න ගිය මිනිස්සයාගේ පොරෝ ගඟට වැටුණාට පස්සේ වෙච්ච කතාවයි. පොරෝ වැටුණාට පස්සේ මේ මිනිස්සයා ආඬන්න පටන් අරගත්තලු Tamanට මේ තිබුණු රසාව කරන කණ තිබුණු පොරෝ ගඟට වැටෙනවා දැන් දර කපන්න බැරි නිසා. ඉතින් මං හයියෙන් දුකසේ ඇත්තටම මම කවන්නකොට ඒක අහිට වෘක්ෂ දේවතාව ඇවිල්ලා අහුවලු මොකදයි කියලා. මනුෂ්‍ය ස්වරූප. ඊට පස්සේ කළු අනේ එකම ජීවිත කවුර්තිය තිබුණේ මට මේ වෙන රස්සාව මන් දන්නේ නැහැ ශිල්පයක්. ගස් කවන්න තියුණා මේ පොරෝ කිටි ගඟට වැටෙනවා. ඊට පස්සේ දෙයයන්ාංශ ගිහිල්ලා ගඟට බහැලා රත්තරන් පොරවක් ගෙනත් දුන්නා. ඉතින් අර මාස ආණ්ඩනවලු දිගටම අනේ රත්තරන් පොරෙන් කොහොමද දර බලන්නේ මේක මේ මාට වැඩක් නැහැ කියලා. ඉතින් දෙයයන්ාංශ ඊට පස්සේ ගිහිල්ලා ආයෙ රිදී පොරවක් ගෙනත් දුන්නා. අර මාස කළු ඒක දර බලන්න බෑනේ මට ඕන කරලා තියෙන්නේ මගේ දර බලපෝ ඒ යකඩ පොරෝ කෙටි. ඊට පස්සේ දෙයියෝ ගිහිල්ලා ඇත්තටම අරගෙන ගෙනත් දුන්නා. පස්සේ මට හරි සතුටක් ඇති වුණාලු. අම්මේ මේ මිනිස්සේ නම් ඇදහිය යුතු මිනිස්සේ දෙයියෙක් මොකද මට පොරව හම්බුණා. ඒතකොට දෙයියෝ කල්පනා කළා මේස කොච්චර අවංකද Tamange නියම පොරව ලැබෙනකන් ඊටදී වටිනා දෙයක් දුන්නත් රැවටෙන්නේ නැහැ, ගන්නෙත් නැහැ. ආයෙ නිසා උඹ බොහොම අවංක මිනිසෙක් කියලා රීදී පොරව රත්තරන් පොරව දෙකම දුන්නයි කියලා අපේ ඔය දෙකේ පන්තියේ තුනේ පන්තියේ කතාවක තියෙනවා. ඉතින් මේ මිනිස්සයා ගෙදර ගිහිලා කියලා තියෙනවා මමට හරි වැඩක් වුණා මට උනේ මේ අමාරුවක් කියලා මං හිතුවා නමුත් මට මෙන්න මේම බලවත් දෙවි කෙනෙක්ගේ ආකර්ෂණයක් ලැබුණා මට ඒ නිසා රත්තරන් රිදී ප්‍රෝදයක් ලැබුණා කියලා ඒ කාලේ හැටියට දැන් කාලේ හැටියට සෑහෙන වටිනාකමක් තියෙනවා මේ කාගෙන හිටපු කට්ටේ ගමේ හිටපු කෛරාටිකේ මේ දෙයියොන්ගෙන් මේක වැඩේ කරගන්න පුළුවන් කියලා ඒ මනුස්සයා පරණ කෙටි පොරවක් ණයට ඉල්ලගෙන අර ගහ ළඟට ගිහිල්ලා කපන ගමන් අඟට විසි කරලා තියෙන පොරව පොරලා ඉසాత බැඳගෙන අඬන්න පටන් ගත්තලු අර මනුස්සයාගෙන් අහගෙන ගත්තලු මේ අඳෝනාදේ නැහැටි කුලියට අඬන කට්ටිය ඉන්නේ. ඒකට යහගෙන තමයි යන්නේ කොහොමද අඬන්න ඕනේ බාප්පා කියලා අඬන්න ඕනේද තාත්තා කියලා අඬන්න ඕනේද ඉංග්‍රීසියෙන් අඬන්න ඕනේද සිංහලෙන් අඬන්න ඕනේද කියලා සාමාන්‍ය කොන්තරත් එක අස්සම් කරන්න ඕනේ. ආහනේ කරේ මෙයත් අහගෙන කියලා ඒ තාලෙට අන්නකොට අර දෙයයන් ආන්සේ ආයෙත් ඇවිල්ලා ඇහුවලු මොකද ඊට පස්සේ කළා අනේ ඉතින් මෙයා කිව්වා හරියටම අර වීසා ඉන්ටර්විව් වලට ගියාම කියන එකම කියන්න කියලා කියනවා ඒ වගේ හරියට කියලා තියෙනවා මෙහෙම ආ කිව්වට පස්සේ දෙයයන් ආන්සේ කළා හා හරි මෙන්න මේකද පොරෝ කියලා රත්තරන් පොරක් ගෙනත් දෙනකොටම ගත්තලු අතට එතකොටම දෙයයන් අතර තේරුණා අවංක නියම මිනිසයා Tamange යකට පොරව හම්බෙනකන් ඇඬුවා. මේ මිනිසයා රත්තරන් පොරව ගන්නවා කියනකොටම වෙනස ගත්ත ගමන් කළා බොහොම ස්තුතියි කියලා යන්න බණ. ඊට පස්සේ කළු නෑ උඹ කට්ට කයිරාටි කියලා. නියම මිනිසයා නම් මෙහෙමයි කියලා දෙවියෝ අදිෂ්ඨාන කරලු අර රිදී රත්තරන් පොරවත් නැති වෙන. අනේ අර මිනිසාට ගෙනිච්ච යකඩ පොරවත් නැති වෙච්ච එක විතරයි උනේ. අනිවාර්යයෙන් යෝගාවචරය මේ Tamange ආහනාපානේ යකඩ පොරෝ නම් ඒක නැති උණයි කියලා අඬනකොට පහළ වෙන්නේ මේ රත්තරන් පාට ආලෝකය හෝ රිදී පාට ආලෝකය දැනගෙන මේක තමයි හරියක කියලා අර නැති වෙච්ච පොරව අමතක කෙරුවොත් අර පස්සේ ගිය මනුස්සයාට වෙච්ච දේ වෙනවා. එනිසා මේ මාර්ගය මේකයි අමාර්ගය මේකයි කියලා යනකොට මෙතන හොඳම හොඳ පරීක්ෂණයක් වෙන්නේ භාවනා කරන්නේ නිවන් දකින්නද නැත්නම් ලෙඩ රෝග සුව කරන්නද එහෙම නැත්නම් අනුන්ට උගන්වන්නද එහෙම නැත්නම් මේ වෙන වෙන විවිධ තමන්ගේ කාම ලෝකේ භෞතික ලෝකයේ දේවල් ලබා ගන්නද කියන මිනිස්සු අනිවාර්යයෙන් මේකෙදී අහුවෙනවා. ඉතින් ඒක නිසා මේක මේ බුදුහාමුදුරුව කරන වැඩක් නෙවෙයි. එනතු වෙන යම දූතෙක් කරන වැඩක් නෙවෙයි තමන්ගෙම කැහුලකමෙන්ම කරන වැඩි. කෑදරකමෙන්ම කරන වැඩි. ඒ නිසා මෙවැනි නෛර්යානික සීසත් ධර්මත් එක්ක විහිළු කරන්නට නරකයි. විහිළු කරවට රැවටෙන්න කෙනෙක් නැහැ. මොකද මේ එකක් නෙවෙයි මේ වගේ තුන හතරක්ම මගදී හම්බ වෙනවා. ඒ හම්බ වෙන සෑම තැනකදීම අර තමන්ගේ පරණ යකඩ පොරව හම්බ වෙනකන් අඬන මනුස්සයා වගේ. ඒ මනුස්සයාට කිසිම කෙනෙක් උපදෙස් නැහැ. යාගේ තියෙන අවංකතාවයේ තියෙන. තමන් දැනගන්න ඕනේ මේ ආනාපානේ නැති වුණා නම් මැරෙන්න එපායි. එහෙනම් මෙතන නැති වෙලා නැහැ. ඒ වෙනුවට පහළ මේ ආලෝකය නැත්නම් මේ සහැල්ලු ගතිය විවේක ගතිය ප්‍රතික්ෂේප කරන්න එපා. නමුත් මේක අර නැතිවෙච්ච ආනාපානේ ඵල හිලව හිලවට ගන්න තරකයි. නැවතත් මගේ ආනාපානේ පැමිණේවි කියන අදහසින්ම යන අදහසක් මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී සිද්ධ වෙනවා. ඉතින් මේක සුතමේ වශයෙන් අහලා නොතිබුණත් නොතිබුණොත් අපිට කවදාකවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සුතමේ වශයෙන් අහලා තිබුණත් අහුවෙනවා. ඊට පස්සේ මේක ක්‍රියාත්මක කරලා බල දෙතුන් සැරයක් කරනකොට තමයි අහුවෙන පටන් අරගන්නේ. සාමාන්‍යයෙන් කියනවා කොටියකට වෙඩි කියලා කොටිය පිටිපස්සේ එලවනකොට කොටිය දාන්නවන ะ කොටියට ඒක සාමාන්‍ය දැනුමක් තියෙනවා කියනවා ඌ ඈතට දුවලා ගිහිල්ලා ආපහු රවුමේ කරකිලා මයි පිටිපස්සෙන දඩයක්කාරය එයි කියන පාරට හැරිලා එනවලු හැරිලා දඩයක්කාරය පිටිපස්සෙන් එලවනවා. ඉතින් දඩයක්කාරය වටපිට බලන්නේ නැතුව මේ කොටි දඩේමක නම් යන්නේ ආ දැනගන්න ඕනේ කොටිය ඉස්සරහින් දිව්වට මොකද උගේ අර මාරාන්තික අන්තිම මේ බිහිසුණු අවස්ථාවේ පිටිපස්සෙන් ඇවිල්ලා ආයසර දඩයක්කාරය මරනවා. අනිත් වගේ මේ භාවනා මාර්ගයේදී ඒ වගේ ට්‍රැප්ස් එහෙම නැත්නම් ඒ වගේ උගුල් يعني වංචනික ධර්ම කියලා මේවට කියන්නේ රාශියක් අහුවෙනේ සෑම තැනකදීම යෝගාචරය මතක තියාගන්න ඕනේ පටන් ගන්නකොටම අදාහ ගන්න ඕනේ මගේ මේ ගමන තියෙන්නේ ආනාපානෙත් එක්කයි. නැත්නම් මගේ මේ ගමන තියෙන්නේ පිම්බීම හැකිලිම එක්කයි. සක්මන් කරනකොට සක්මනත් එක්කයි. අන්නේ වගේ මූල කර්මස්ථානයේ තේරුම් ගන්න එකේ ලොකු ශක්තියක් තියෙනවා. කන්ද ඉවර වෙනකන් හෙල පහු වෙනකන් හැරමිටිය විසිකරන්න එපා. විසිකලොත් ඉතින් ඒ විසිකරපෙකේ වන්දි ගෙවන්න වෙනවා. ඉතින් එන්නේ ඒක මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී තියෙන එක අවංක මනුස්සයාට ඒ කියන්නේ නිවනම ප්‍රාර්ථනා කරගෙන යන මනුස්සයාට ඒක ලොකු සාන්තියක්. චපල කෙනෙකුට එහෙම නැත්නම් හෙදකමට වැඩිය වෙදකම ඉස්සර කරන කට්ටිය අහු වෙනවා මෙතන. ඔය විවිධාකාර බටහිර ලෝකේ මේක පිළිබඳව භයානක තත්ත්වයක් අද තියෙනවා. මේ සතිය මේ එහෙම නැත්නම් මේ ඥානයේ සෑම දෙයක්ම එයත් මේ සුව සේවාවක් සඳහා යොමු කරවාගෙන මුළු බුද්ධාගමම හෙදකමට නෙවෙයි වෙදකමට යොදවගෙන ගොඩ ගන්න බැරි තරම් විලල් වෙලා තියෙනවා. මචං මා භාවනා කරොත් මේක හරියනවා භාවනා කරොත් අරක හරියනවා කියලා පුදුමාකාර විදිහට මේ ප්‍රචාර කරලා ඒ යනුව මිනිස්සු ගෙන්නගෙන වැඩ වගයක් කරනවා. අපේ උලමලත් යනවා ඒක කන්න. ඒකයි ඒකේ තියෙන භයානකම. ඒක තේරුම් අරගන්නකොට මේ භාවනා වගේ දෙයක්, මේ වගේ දෙයක් කරනකොට අනිවාර්යම ප්‍රතිඵල ලැබෙන නමුත් ඒක ඉස්සර කරන්න, ඒක ප්‍රථම පරමාර්ථය කරන්න, ඒක මුල් දේ කරන්න අරකයි. භාවනා කරනකොට අනිකුත් ඒ ලැබිය යුතු අතුරු ප්‍රතිඵල වශයෙන් ගන්නවා මිසක ඒක ඉස්සර කරගෙන භාවනා කරන්න පටන් අරගත්තොත් ඉතින් කීයකගේ භාවකයේ පිස්සු ඇදෙන්න තියෙන කෙටිම පාර කියලා. ඔළුව නරක් වෙන තියෙන කෙටිම පාර. ඒ මොකද මේක මේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරේ එහෙම සෙල්ලම් කරන්නවක්වත්. ලාමක දෙයකට නෙවෙයි. ඉතිකයි මම නැවතත් මම මතක් කරනවා මේක සරුවච්චන් වහන්සේ පැත්තකටලා ඉඳගෙන කරන වැඩක්වත්. වෙන නියෝජිතෙක් නැහැ. Tamange චපල බව නැත්නම් ෂට ප්‍රඥා ගතිය, ෂට සහ මායාවී ගති තියෙන කෙනාට මෙතෙන්දි හොඳට අහුවෙන්න පටන් ගන්නවා එක තැන කරකැවෙනවා. කරකැවිලි ඉවරලා මේ දස උපක්ලේශ ධර්ම වල පටලලා එනවා. ඉතින් මේක ਸਰවචනාංශේ මම අර කලින් කිව්ව විදිහට කෙලින්ම සූත්‍ර පිටකේ නැතුණාට විවිධ පැති වලින් සංග්‍රහ වෙච්ච නිසා වෙන්න ඇති මේ අටුවාචාරින් වහන්සලා මේ විදිහට මේක ගොනු කරලා පිටු කරලා අපිට ලයිස්ට් කරලා දෙන්නේ. නමුත් හොඳට ඒකට කොච්චර අවධානය යොමු කරලා තියෙනවද කියනවනම් ਸਰවචනාංශේ පටිසම්භිදා මාර්ගයේදී මම හිතන්නේ අංගුත්තර නිකායත් මේක සඳහන් වෙලා ඇති භාවනා ක්‍රම හතරක් විස්තර කරන ලෝකේ. සමත පූර්වංගම විපස්සනාව. ඒ කියන්නේ මුලින්ම සමතේ වඩලා උප ධානය වඩලා පස්සේ මේ ධාතු මනස්කාරය තුලින් හෝ ක්‍රමයකින් විපස්සනා කරනවා. සමහරු විපස්සනා පූර්වංගම සමතේ වඩනවා. කෙලින්ම සුඛ විපස්සනාවෙන් කරලා පස්සේ ඒකෙන් හොඳට සතිය ඇති කරගත්තා පස්සේ අනිකුත් ඔය මෛත්‍රී භාවනාදී සමත ධානය වඩනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා යුගනද්ද භාවනාව. වලක හිත ඇවිස්සලා තියෙනකොට සමතේ ටිකක් වඩලා විපස්සනාට යනවා. හිත හොඳට හයියල් තියෙනවා කිය විපස්සනායෙන් පටන් අරගෙන පස්සේ සමතේ වන්නව දෙක මාරුවේ මාරු කරනවා. මෙන්න මේ දෙකට අමතරව ධම්මුද්දහිත විග්ගහිත ධම්මුද්දච්ච විග්ගහිත පහාන මානස කියලා භවනා ක්‍රමයක් අඳුරලා තියෙනවා. ඒ භාවනා ක්‍රමය අර තුනෙන්ම යන කෙනාට කොතනදකදී අනිවාර්ය මුණ දෙන්න වෙනවා. ධර්මානුකූලව නැත්නම් භාවනා තුලින්ම උද්දච්චයක් පාල කරනවා. උද්දච්ච කියන්නේ ඇවිස්සිල්ල. එන්න මේ මේ උපක්ලේශ ධර්ම 10 කියන නමක් තමයි ඔය. මේක ධම්මුද්දච්චය. ඒක දැනගෙන ඒකෙන් මේ ආඩම්බර වෙනව විනුවට මේවා උපක්ලේශ බව දැනගෙන ඒ පහළ වෙන ඕභාසය දැනගන්න ඕනේ මේ ඕභාසය තිබුණාට මගේ සරණ තියෙන පරණ පොරට ආඬනවා වගේ ආනාපානෙම තමයි. නැත්නම් බිම්බි මහැකිලිම තමයි. කොච්චර දක්ෂ ඥාන පහළ වුණත් අර පොතේ දැනුම මේ දැනුම සමීකරණ මේකට දාන්න නැතුව මූල කර්මස්ථානේ මිශ්‍රයින් තියාගන්න. කොච්චර ප්‍රීති, පස්සද්දි, සුඛ කොයි දේ පහළ වුණත් ඒවා එනකොටම නම් ඇත්තටම පහළ වෙනකොටම බේර ගන්න අමාරුයි. මොකද ඒ තරම්ම මහ රැළ මේ සුනාමි රැළ එන්න වගේ මේක එන්නේ. නමුත් ටික ඒක නිතර නිතර එනකොට දැනගන්න ඕනේ මේක තියෙද්දි මම ආනාපානෙට අනදර කරාද නොසලකා හැරියද නැත්නම් ආනාපාන නැවත එයි කියන අපේක්ෂාව තියනවාද අපේක්ෂාව තියෙනවනම් අරසයි එනිසා සාමාන්‍ය කීයකි භාවනා කරන යනකොට මේට ඉස්සරලත් එනවා මේ වගේ රළපතර වේග අන්නේසොට මතක තියාගන්න සමානට සමානට හිතවිලි වේග ධාරා එනවා සමානට නැති විදිහට සද්ද වලින් බාධා වෙනවා සමානට කවදාකවත් නැති වේදනා බාධා වෙනවා ඉතින් එතකොට කරන්න තියෙන්නේ මේක ඇත්තක්දෝ නැත්තක්දෝ මනෝ විකාරයක්දෝ කියලා බලන්න ආනාපානෙ හිත දාන එකයි කරන්න තියෙන්නේ. දාපු ගමන්ම එවුවා මනෝ විකාරණ ආනාපානෙ හිත දානකොට මෙවුවා ක්‍රමයෙන් නැති වෙලා යනවා. මෙතනදී වෙන්නේ එහෙම නෙවෙයි හොඳ පැත්තයි මතුවේ. නිසා ධම්මොද්දච්ච පහාන විග්ගහිත මානස කියලා කියන එක මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයක අනිවාර්යම තිබිය යුතු දෙයක්. මේක ඔක්කොටම යන්න පුළුවන් පාරක් නෙවෙයි. ඒකට සද්ධායමොත් බෑ ප්‍රඥාවොත් බෑ දෙක සමබර වෙන්න ඕන. ඒ වගේම අපි පටන් ගන්නකොට තියෙන මේ සක්කාය දිට්ඨිය ওই තාලෙම මේක ඉස්සරහට යන්න බෑ. ඒක ඇඹරෙන්න වෙනවා. ඒක හැඩ ගහෙන්න වෙනවා. ඒ හැඩ ගහෙනකොට ඒ සක්කාය දිට්ඨිය ඇති කෙනා තුළ අනිවාර්යයෙන්ම හිතේ තැම්පත් වෙලා තියෙන ඒ වංචනික ධර්ම, ෂට ප්‍රඥා, ෂට මායා ගති මෙතනදී ටික ටික ටික ටික එළි වෙන්න පටන් අර ගන්නවා. අපි අපි තුල කරගෙන යනකොට දැන නොදැන චපල ගති තියෙනවා. ආනේ චපල ගති මෙතෙන්දී අහුවෙන්න මේ අහුවීම නතරකරනද මේක හොඳ උපක්‍රමයක් ඒක නිසා පොතේ දැනුම නැතුව එහෙම නැතුව ගුරුවරයෙකුගේ අසුර නැතුව යන කෙනාට මේක හොඳට දැනගෙන හිටියොත් බේරෙන්න පුළුවන් දැනගෙන හිටියේ නැත්නම් සෑහෙන කාලයක් මෙතන කරකැවි කරකැවි ඉන්න පටන් අර ඒ නිසා සමත භාවනාවේ විපස්සනා භාවනාවේ ප්‍රධානම වෙනසක් තමයි මේක. විපස්සනා භාවනා කරනකොට පමණමයි මේක හම්බ ඒක කොච්චර මේ විචිත්‍රද කියලා කියනවනම් මේක අහුවෙන්නේ දක්ෂම යෝගාවචරයට පමණයි. අදක්ෂ කම්මැලි බුබ්බඩ නින්දට යන යෝගාවචර කවදාකවත් මෙතෙන්ට එන්න වෙන්නේ නැහැ. ඒ වගේම පළවෙනි වතාවට හෝ මාර්ගඥානයක් ලැබුව එකනට ආයෙ දෙවෙනි වතාවට මේක එන්නේ නැහැ. නිසා පළවෙනි වතාවට යන යෝගාවචරයට හම්බෙන ප්‍රගති පරීක්ෂණයක් මේ. නමුත් අපේ ථේරවාදී සෑහෙන මේක පිළිබඳව තොරතුරු තියෙන නිසා ඒ පොතපත කියවනකොට අවධානය යෝගාවචරයට ලැබෙනවා. ඉතින් මේක පෑන්නුවයි කියලා හිතමු අපි. මේ ටික ඇහුවට නම් පන්නයි කියලා මට හිතන්න අමාරුයි. නමුත් මේට වැඩි ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. දැනුවත් කරන එක තමයි තියෙන්නේ. එහෙම කෙරුවට පස්සේ ඒ කියන්නේ මේ මග්ගා මග්ග ඥාන දසන විසුද්ධිය කියන උදේ අබ්බේට වැටුණාට පස්සේ යෝගාවචරයට පේන පටන් අර ගන්නවා. හිත කිසිම අතුරු සිදුරු නැතුව අරමුණත් එක්ක හොඳට සමීපව වැඩ කරන්න පටන් අරගන්න. ඒ පටන් අර ගන්නකොට මේ යෝගාවචරය මොනවද මනසිකාරය පවත්වන්න ඕන කියලා අහන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම විඳ ගන්නකොටම වගේ කෙලීම භාවනාව නීවරණ වලට වැටෙන්නේ නැතුව අරමුණට වැටලා ඒ චලන ඒ කම්පන ගතිය, චංචල ගතිය, ඒ ভাইබ්‍රේෂන්ස් ඉතින් එන්න පටන් ගන්න. එතකොට දන්නවා තමන් හොඳ භාවනා පතයකට වැටලා තියෙන කියලා. නමුත් මේ යෝගාවචරය දකින ඒ අත්විඳින ඔක්කොගෙම සියල්ලම අත්දකින්න හම්බ වෙන්නේ යෝගාවචරය මේ වෙලාවේදී කරන්නේ ප්‍රකට වෙන දේ ඉදිරිපත් වෙන දේ අනුව යන එකයි. නා රූප ධර්ම ගත්තන සමහර වෙලාවට සමහර ඇත්තන්ට උණුසුම් සිසිල් ගති, ඒ කියන්නේ මේ භාවනා හොඳට යද්දි මුළු ඇඟේම දාහේ පිට වෙන ගති පේනවා. පිට වෙන්න පටන් ගන්නවා කිසිම බාධාවක් නැහැ. ඒක හරහා යන්න පුළුවන්. සමහරවිට මේ හොඳම අධාන ශීතල ගති පහළ වෙනවා. ඒකෙදී යන්න පුළුවන්. ඒකට යෝගාවචරයට තේරෙනවා මේක අනිවාර්යෙන් භාවනා ප්‍රතිඵලයි. නැගිටට පස්සේ මේව නැහැ. සමහරවිට පැද්දෙන්න පටන් ගන්නවා. මොන විදියෙන්වත් නතර කරන්න බෑ. උන්චිලාගේ තියලා පද්දන්නවා වගේ හොඳටම තේරෙනවා. සම්නික්‍රම භාවනාවේ යන්නේ කියලා. බයක් එන්නෙත් නැහැ. යන්න පුළුවන්. ඉතින් එතකොට මේ යෝගාවචරය හිතනවා දැන් නම් මේ 13 ගුණ තමයි කියලා. නමුත් ඒ ධාතු පිළිබඳව පූර්ණ අවබෝධයක් නැත්නම් මාර්ග ඥානක තරම් වෙන අවබෝධයක් මේන් සම්පූර්ණ වෙන්නේ මේ උච්ච අවස්ථාවල් පෙන්වන. ඉතින් ඒක නිසා මෙතෙන්ට එනකම්ම නැත්නම් භාවනාව ඉදිරියට යන වෙලාවේදී හොඳට මතක් කරලා දීලා තියෙනවා නොදන්න අප්‍රකට හිතන දේවල් මොනවාක්වත් දාගන්න එපා. භාවනාවට තමන්ගේ චරිතයට ගැළපෙන දේ ඉදිරිපත් වෙයි. ප්‍රකටතාවේ අනුව. ඒක විතරක් කරගෙන යනකොට මෙන්න මේ මට්ටමට යන වෙලාවේදී ওই මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය නැත්තම් අපි කියන උදයබ්බේ ඥානය කියලා අපි සඳහන් කරන අවස්ථාවට එනකොට යෝගාවචරයාගේ අර සද්ධා විරිය සතිය සමාධිය ප්‍රඥා වගේ දේවල් උන්තුවර තලතුණා වෙනවා හොඳට වැඩි වියපත් වෙනවා ඊට පස්සේ යෝගාවචරයට පුළුවන් යමක් අඩුපාඩු වෙලා තියෙනවා නම් ඒ ටික හොඳට සුතමේ ඥානත් එක්ක සම්බන්ධ කරලා පුරව ගන්න. ඒ කියන්නේ අර කියන සද්ධාහති ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණ වුණාට පස්සේ එතකොට ඒක මේ චින්තාමය ඥානයක් වෙන්නේ යෝගාවචර දන්නවා මුදුටුවම සත්‍ය පවතිනවායි කියලා. ඉතින් ඊට ඉස්සර වෙලා යෝගාවචරය ඇව්වා මූල ධර්ම අනුව දන්නා දේවල් භාවනාවට දාන්න පටන් අරගත්තොත් ඒක විලෝපනයක් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා යේපිච සම්මස්ස නූපකා තේසු තේපි සම්මසනං ආරබිතබ්බං යමක් සම්මර්ෂණය කළ හැකි නම් ඒ කියන්නේ මතු වෙලා එයා විසින් ඉදිරිපත් වෙනවා නම් අන්න එතනින් සම්මර්ෂණය පටන් ගන්න කියනවා. තමන් ඉඳගෙන භාවනා කරනකොට මීටත් කලින්මත් කියන්නේ කොහොමද? වාඩි වෙලා බලන්න හුස්ම ඉදිරිපත් වෙනවා නම් බමනක් හුස්ම දිගේ යන්න. පිම්බි වැකිලි ඉදිරිපත් වෙනවා නම් ඒක දිගේ යන්න. මම ආනාපානෙම කළ යුතුයි මම පිම්බි වැකිලිම කළ යුතුයි කියන එක යෝගාවචරය විනිශ්චය කරන එකක් නෙමෙයි අරමුණ මාර්ගින් ඉදිරියපත් වෙනවා. ඒකත් මෙන්න මේ කියන ඥානෙදි පටලවිලක් ඇති නොවීම සඳහා කරන දෙයක්. ඒ වගේම නාම කර්මස්ථාන ඉදිරියපත් වෙයිද රූප කර්මස්ථාන ඉදිරියපත් වෙයිද කියන එක අපිට කියන්න බෑ. සාමාන්‍ය දැනුමින් හිතා ගන්න පුළුවන් වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සන නැතනම් වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන පැති වලට සමහරව ඉස්සර වෙලා යනවා. හොඳට වෙන් වෙන් වශයෙන් පේන. සමහරු පට වියාපෝ තේජෝ වායෝ කියන රූප කර්මස්ථාන ඉස්සර කරගෙන යනවා. ඒ ඉස්සර වෙන්නේ මොකක් වුණත් මාර්ග ඥානයට යනකොට දෙකේම සෑහෙන අවබෝධයක් ලැබෙන්න ඕන. නමුත් යෝගාවචරයා මෙච්චර මේ සියුම් දෙක කොහොමද මේක සම්පූර්ණ කරන්න කියන්ට වගකීම යෝගාවචරයා කලබල විය යුතු නැති බවත් ඒක ස්වභාවිකවම සිදුවෙන බවත් කියන්න අතුවාචාර්ය වංශය සඳහන් කරනවා යමක් භාවනා කරනකොට මතුවෙනවනම් ඒක දිගේ යන්න. ඉදිරිපත් වෙන ස්වභාවය අනුව යන්න. යනකොට ඒ එනේන දේ මතින් සද්ධා විරිය සති සමාධි දියුණුවාට පස්සේ විශේෂයෙන්ම සත්‍යය සමාධිය දියුණුවාට පස්සේ ඉස්සරහදී Tamanට අනන්තවත් විවේකීව ඒ අඩුපාඩු ටික සම්පූර්ණ කරගන්න වෙලාව ලැබෙනවා. ඉතින් ඒක විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙන්නේ යේපිච සම්මස්සනූපක සර්මස්සනේ කිරීමට යමක් තරම් ප්‍රකටනම් සම්මස්සනේ කරන තරම් යමක් ඉදිරිපත් වෙනවනම් තේති තේන සම්මසනං ආරපිත ඒකෙන් පටන් අරගන්න නැති දේවල් හොයන්න යන්න එපා. හොයන්න ගිය ගමන් අර භාවනා තියෙන සරල භාවය භාවනාවේ තියෙන ප්‍රයෝජ ප්‍රායෝගික භාවය කැඩෙන්න ඉඩ තියෙනවා. නමුත් මේකට අටුවාවේ මේ කියන්නේ විසුද්ධි මාර්ගයට ලියන අටුවාවට කියන්නේ මහා ටීකාව කියලා ඒකේ සඳහන් කරලා තියෙනවා යථාපාකටං විපස්සනා බිනිවේෂෝ යමක් ප්‍රකට දෙතෙන් විපස්සනාට බැසගන්න පච්චා අනුභහට්ටන්තේනපි උපායනෝපට්ඨපෙත්වා සම්මසිතබ්බං කියලා. මේ විදිහට යනකොට යනකොට හොඳට හිත ඉස්පාසුවක් එනවා. දැන් මම මේ ටික නම් දැක්කා. හැබැයි ඔය පොතේ තියෙන සමහර කරුණු මම දැකලා නැහැ තාම. නැත්නම් නාම කොටස නම් හොඳයි මට වැටහෙනවා. රූප නම් හොඳට වැටහෙන්නේ නැහැ. නැත්නම් රූප කොටස වැටහෙනවා. නාම කොටස වැටහෙන්නේ නැහැ කියලා තමයි හොඳට තේරෙනවා. අන්න ඒ වෙලාවට මේ යෝගාවචරයට බණ ඇහෙනකොට සූත්‍රයක් කියවනකොට පොතක් කියවනකොට හොඳට තේරෙන්න පටන් අර ගන්නවා අර ඉස්සරට වැඩිය මේ බණේ ඉස්සරට වැඩිය මේ පොතේ මේ සාකච්ඡාවේදී හරියටම මට ඕනම දේ කියලා දෙනවා හරියටම මට බණ කිව්වා වාගේ මම වෙනදා මේ බව කිව්වට කවදාකවත් මම මේවා දැක්කේ නෑනේ මේ පොත කොච්චර හොඳද කියලා ඇත්තටම පොතේ හොඳක් නෙවෙයි යෝගාවචරය හොඳකමයි තියෙන්නේ ඇත්තටම කියනවනම් බණ කියන එකනාගේ දක්ෂකමක් නෙවෙයි යෝගාවචරකේ දක්ෂකම තියෙන්නේ. එයා හිතෙන්නේ පිබිදුනාට පස්සේ ඒ අවශ්‍ය කොටස් සම්බන්ධ වෙනවා. ඉතින් නමුත් ඒක ඒ නිසා සමහරවිට බණ කියනකොට හුඟක් වෙලාවට ඒ එවැනි යෝගාවචරයට අවශ්‍ය කරන මූලධර්ම දැනුම සුතමේ ඥානෙ ඇති වෙන විදිහට බහුසුතෝ බණ කියනවා. නමුත් අර මෙතෙන්ද එන්න ඉස්සලා කට්ටිය එව්වා කරේ දාගෙන කනේ දාගෙන එව්වා කටපාඩම් කරන්න පටන් අරගත්තොත් පටලවිලක් වෙනවා. ඉතින් මේක ගලවන්න මං හිතන්නේ මේ ශාසනය පුළුවන් කියලා. උතනදිත් මේක පාවිච්චි කරන්නේ කොතෙන්ද මේක පටලවෙන්නේ කියන එක කියන්න හරි අමාරුයි. ඒ නිසා අද ඉන්න ගුරුවරු සෑහෙන ප්‍රදේශයක් පටලවාගෙන ඉන්නේ. ඒ ඇත්තෝ මෙතන මේ ඥානෙ එන්නේ ඉස්සල්ලා ශිෂ්‍යයන්ට පොවන්න හදන. පෙව්වට පස්සේ ශිෂ්‍යෝ ඉතින් අන් ආවා වගේ දඟලන්න පටන් ගන්නවා. ඇත්තටම මම කියන්නේ ඒ ගුරුවරයාගේවත් ශිෂ්‍යයාගේවත් එහෙම නොමග යන්න ඕනකමකට කරනවා කියලා. ඒක ධර්මමය කුසල ඡන්දකින් තමයි කරන්නේ. නමුත් මේකෙදී ප්‍රයෝජනේ සලකලා ප්‍රායෝගික පැත්ත ඉස්සර කරන කියොත් පටලවිලි අඩුයි. ඒකෙදී මේ මේ ඥානෙ පහ වෙනකොට යෝගාවචරයට අහන බණවල කියවන සූත්‍රවල හරීම මේ ඕජාවක් තේරෙන පටන් ගන්නවා. සරුවචනංශේ මේවා මේ යంత్ర මන්ත්‍ර වලට සාන්ති කරන්න කියපුවා නෙවෙයි. මේකේ බණක් තියෙන්නේ කර්ණිමිත සූත්‍රය කියනකොටත් කමටහනක් ඒකේ තියෙන්නේ. මංගල සූත්‍රයේ තියෙන කමටහනක්. රතන සූත්‍රයේ තියෙන කමටහනක් නූල් බඳින්න හොඳයි. ඒවා කරන්න තියට නූල් බඳට නරකක් නැහැ කියලා අරසාවක් තියෙනවා. ඒක නිසා මේ ටපියගන් සයඩෝ මතක් කරලා තියෙනවා. පරිත්ත කියන වචනේ ගත්තාම අරසාවනේ තියෙන්නේ. මේ පරිත්ත જાති තුනක් තියෙන බව මතක තියාගන්නයි කියන්නේ. අපි පරිත් කියන වචනේ සිංහලෙන් කියන්නේ පිරිත් කියලා. අහන පිරිත්, කියන පිරිත් සහ කරන පිරිත් කියලා. අහන පිරිත් තමයි කවුරු හරි පිරිත් කියනකොට අහගෙන ඉඳලා නූලක් ගැට ගහගෙන තුන් වරුවක් Tamante පිරිතේ අරසාව ලබා ගන්න එක තමයි ලෝකෙ කෙරෙන්නේ. ඒක නරක දෙයක් නෙවෙයි වෙන මිත්‍යා දෘෂ්ටික දේවල් අදහන්න වැඩිය පිටිත හොඳයි. නොචිටිලු හුඟක් හොඳයි තමයි පිළිත් කියන එක. එතකොට ඒක ලහු ගරු සලසු කරගෙන මහා ප්‍රාණ අල්ප ප්‍රාණ දැනගෙන අර්ථ දැනගෙන කියනකොට අහන පිරිත් වලට බොහොම බලවත් ගතියක් තියෙනවා තෙදවත් ගතියක් තියෙනවා කරන පිරිත් මේ කියන පිරිත් වල. ඔතීත ලොකු වෙනසක් තියෙනවා භාවනා කරනකොට ඇති වෙන පිරිත. භාවනා කරනකොට එන ආරස්සාව ආය මොනවාක්වත් ඒ අර අහන පිරිත් කියන පිරිත් මොකක්වත් ඕනේ නැහැ. මෙතෙන්දී එන්න පටන් ගන්නවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා. ධර්මයේ දැන් නැගිටගෙන අලුකසා දාලා නැගිටිනකොට ඒ යෝගාවචරයට තේින පටන් ගන්නවා වෙන්න තියෙන දේ ලෝකේ වෙනවා. ඔක උණයි කියලා ඉසాత පටන් ගන්න වැඩලත් වැඩකුත් නැහැ. වෙන්න ඕනේ කියලා ඉවරලා යදලා වැඩකුත් නැහැ. මේ ඇතිවීම නැතිවීම දෙක නතර කරන්න පුළුවන් జగතික් මේ ලෝකේ නැහැ. ඒක තමයි සිද්ධ වෙන්නේ කියලා ධර්මයේ ධම්මෝ විනානත්තේ පිතාච මාතා. මට ධර්මයෙන් පිට අම්මෙක් තාත්තෙක් නැහැ. ධර්මයේම සරණයි කියලා ඒ ගැම්ම එන්නේ මෙතෙන්දී. ඉතින් ඒත් ඔක්කොට මේකට එන්න බැරි නිසා ඔහෙ පිරිත් කියපු දාවයි ඒක තරහ වෙන්න නරකයි. ඔහෙ පිරිත් අහපු දාවයි ඒකට නරක වෙන්න නරකයි. වර මොන්ඩිසෝරි පන්තියේදී අපි ආයනාන ඉගෙන ගන්නවා වගේ දෙකේ තුනේ පන්තියේදී රචනයක් ලියන්න ඉගෙන ගන්නවා වගේ. නමුත් විශ්වවිද්‍යාලය ගියට පස්සේ රචන ලියන්න අයනු ආය නෙවෙයි තේමාවක් තියෙනවා. ඉතිහාසයක් භූගෝලයක් තියෙනවා. ඒක දිගේ යන්න ඕනේ. යෝගී මේ ශාසනයේ මුලින් පටන් අරගත්ත දේ වගේ දේවල් වලින් ඉස්සරහට යනකොට තමයි තේරෙන පටන් ගන්නවා. අපි සීල ධර්මය ආරක්ෂා කරනවා නම් අපි සීලයට හා සපාන ආරක්ෂාවක් වටෙනවා. අපි සමාජ ධර්මය ආරක්ෂා කරනවා නම් අපි සමාධියට සමාන සමාන්තර ආරක්ෂාවකටපත් වෙනවා. විපස්සනා කරනකොට ලැබෙන ආරක්ෂාව ඒ සීලෙන් ගන්න බෑ, සමාධියෙන් ගන්න බෑ. අන්නේ පන්නරේ, අන්නේ වැඩිවියපත් වීම, තලතුණා බාටපත් වීම මෙතෙන්දි බොහෝමත්ම හොඳට තේරෙනවා. ඒක පිළිබඳව අදි탁ෂීරෝට යන්න එපා කියන එකයි මේ උපක්ලේශ ධර්ම වලින් සඳහන් කරන්නේ. ඒ නිසා යෝගාවචරය එතනදී තීර්ණ පරිඥාවටපත් වෙනවා. දෙයක් වෙනකොට තීරණය කිරීමේ ශක්තියටපත් වෙනවා. ඒකට මේ යෝගාවචරයට අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනත්තානුපස්සනා කියලා ඒ වගේ තියෙන අඩුපාඩු තමයි මේ අඩුපාඩු වෙච්ච දේවල් හොඳට තේරෙන්න පටන් ගන්නවා. මොකද මූල ධර්ම ටික හොඳ ඕජාවකින් වැටෙන්න පටන් ගන්නවා. අනිත් එක ඒක ධර්මතාවයක් ඒ වෙලාවට හරියට මේක ඇහෙනවා. හරියට මේ බණ තේරෙන්න පටන් ගන්නවා. හරියට මේ අදාළ කල්යාණ මිත්‍යා ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙච්චාම හිතෙන්නේ මේක ධර්මතාවයක් වාගේ. මොකද සාමාන්‍ය යෝගාවචරයක් ගත්තාම යාට අනිච්චානුපස්සන ප්‍රකටන දුක්ඛානුපස්සන අනත්තපස අනත්තානුපස්සන එච්චර ප්‍රකට වෙන්නේ නැහැ. ඒක දුක්ඛානුපස්සන ප්‍රසිද්ධ නම් අනිච්චානුපස්සන අනත්තානුපස්සන ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. අනත්තානුපස්සන ප්‍රසිද්ධ නම් අනිච්චානුපස්සන දුක්ඛානුපස්සන ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. එක්කෙනෙක් එකයි සමත් වෙන්නේ. නමුත් අනිත්‍යව මූල ධර්මයෙන් සහ අන්වේ ඥානවලින් සම්පූර්ණ වෙනවා. ඒ සම්පූර්ණ වීම මේ ධර්මයේ විසින් ගෙනත් දෙන හැටි බලනකොට ඒක දෙවෙනමම ධර්මතාවයක්. ඒක එනකන් ඉන්න කියන එකයි මේක කියන්නේ. එහෙම නැතුව ඉල්ලා ගන්න බෑ. එනකන් ඉන්නවා කියලා අත් දෙක බැඳගෙන පැත්ත කරගන්න එක නෙමෙයි කරන්නේ. පැමිණෙන පැමිණෙන දෙයට මුණ දෙනවා. පැමිණි දුක් පැණි රහයි කියලා මතුවෙන මතුවෙන අරමුණ සුද්ධ කරන යනකොට මේ අංග සම්පූර්ණ භාවය එන නිසායි අටුවාචාන් වංශර සඳහන් කරන්නේ යේපිච සම්මස්සනූපගා තේසු තේන සම්මසනං ආරබිතබ්බා. යමක් සම්මස්සණයට ආහාර වෙනවනම් එතනින් පටන් ගන්න කරගෙන කරගෙන යන්න. ටීකාචාරින් වහන්සේලා සඳහන් කරනවා යමක් ප්‍රකට නම් එතනින් බෑ ගන්න පස්සේ ඊටු ටික සම්පූර්ණ කරන්න ඕනේ තරම් කාලය හම්බ වෙනවා. අන්න ඒ වෙලාවට එනකොට සතිය මා බුදුම තලතුණකමකට එනවා. ඒක අර වගේ මේ කියපු විදිහට උප ဋ ාණේ මතුවලා පමණට වැඩිය ඇලෙන ගතියක් නෙමෙයි. සරුවචනංශ උපමාවට සඳහන් කරලා තියෙනවා. ඇත්තට මේක සරුවචනංශටත් වැඩිය ඒ අරහතරපත් වෙච්චි භික්ෂුණීන් වහන්සේ නමක් සඳහන් කරනවා. මේ වෙලාවට එන සතිය කුළුණක් උඩට ගිහලා කන්දක් උඩට ගිහලා ඈත සාවිය බලනවා වගේ. Taman මේ බලන දර්ශනේ හුඟා ඈත ඉන්නේ. නමුත් ඒකට ඇලී ගැලීමක් නැතුව බර්ඩ්ස් අයි view කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් ඒ වගේ දුරස්ත ඈතට වෙලා බොහොම ආරක්ෂාකාරීව ඒක තියා බලන්න පුළුවන් ගතියක් ඒ නිසා තමන්ගේ අම්මාමලා තාත්තාමලා වස්තු නැති වුණා බෞද්ධ නැති වුණා ඒ වුණාට ඉතින් ඕක කොහොම තමයි මොකට උච්චර සැලෙන්න දෙයක් නෑ පොඩ්ඩක් ඒකට ඈත් වෙන්න පුළුවන්. ඒක අර තියෙන උත්සන්නාසන ගාවේ නැතිලා යනවා. ඒ අර නිකන් විහිළුවට විහිළු විහිළු කතා තමයි ඔය සෙන් බුද්ධාගමේ කොටක් තියෙන. ඒකේ කියලා තියෙනවා ඒක මිනිස්සුයෙකුට තමන්ගේ පුතාට ආශිර්වාද ගන්න ඕන. ඒ නිසා සෙන් මාස්ටර් කෙනෙක් කාට ගිහිලා තියෙනවා. ඉතින් මාස්ටර් ඌවා ඉතින් ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. ඇහුවලු මොකද කියලා. ඊට පස්සේ කළා මගේ පුතාට ආශිර්වාද කරන්න ඕනේ. ඊට පස්සේ කෝ තාත්තා කියලා. තාත්තා මලයි කිව්වා. සීයා කොයි කියලා ඇහුවලු. සීයාත් මලයි කිව්වලු. ආයෙනම් වාඩි වෙන්නේ කියලා කළු සීයාමලා තාත්තමලා ඊගාට උඹ මැරෙනවා ඊගාට දරුවා මැරෙනවා කියලා. ඒ අරමංශයට හරියට හිතපනාවක් ඇතිවෙනවලු මේ ආශිර්වාද ගන්න ගියාට පස්සේ මොනවද මේ කියන්නේ කියලා. ඒකවලු මං ඒකත් නෙවෙයි ආවේ මේ වැරදෙන්නේ නැති ඔබතුමාට මං ආවේ දරුවට ආශිර්වාද. ආශිර්වාදයක් තමයි මිනිස්සු මේ කරන්නේ. උඹට ඉස්සලා දරුවා මැරුණොත් මොන කාලකන්නිකමද? ඒ නිසා උඹ මැරෙනවා ඊට පස්සේ දරුවා. ඕක තමයි ලෝකේ ආශිර්වාද විරති මොනවද කියලා. නිව හොඳට තේරෙන පටන් ගන්නවා. අපි ඉස බැඳගෙන අත බැඳගෙන ඇඬුවට ධර්මතාවයේ ධර්මතාවයි. ඕනම අඬන්න නැතුව හිටිය කියලා ප්‍රශ්නයක් නැහැ. අන්න ඒක තේරුච්චාම පෙට්‍රෝල් ඉතුරු වෙනවා. මිතෙන් ගියාට පස්සේ ඒකට කවුරුත් කියන්න දෙයක් නැත්තේ නෑ. ඒක දුරස්ත බැල්මකින් බලන්න පුළුවන් ලෝකත් ස්වභාවයි. ඉස්සර තිබුණේ එහෙමනේ ඒක වෙනකොට ඊසాత බැඳගෙන අඬලා නානා ප්‍රකාර දේවල්. අන්නේ මොරච්චකම එනකොට අතේ කරන්ට් එක වද්දා ගන්න නැතුව රබර් ග්ලව් එකක් දාගෙන කරන්ට් එක අත ගන්නවා වගේ කොස් කපන මනුස්සයා පොල් තෙල් ටිකක් අතේ ගාගෙන කොස් කොහොල්ල නොගෑවෙන්න කොස් කපන්නේ ආන්නේ ක්‍රමේ එන්න පටන් අරගන්න මේකෙන් පස්සේ ඒක නිසා නිකන් කන්දක් උඩට නැගලා බලහන් ඉන්නා වගේ තමයි Tamanට ලෝක ධර්ම දිහා බලන්න පුළුවන්. ඉතින් මේකට අපේ කිට්ටු අන්තයෝ කැමැතිම නැහැ. එයත් අන්නෝන ගතිනේ බොහෝම ආසන්න වෙලා උත්සන්න වෙලා ඇලි ගලි මේක කරන්නේ. නමුත් මේ මිනිස්යා ළඟ දැන් ගැලෙන ගතිය හැලෙන්න පටන් ගන්නවා. ඇත්තටම කියලා කියනවා නම් ඒ අනුන්ගේ ඥාති ව්‍යසන වස්තු ව්‍යසන විතරක් නෙවෙයි තමන් පිළිබඳව මොනවා දෙයක් වුණත් ওই දෙකේම වුණා තමයි ඉතින් මොකද කියන මට්ටමට එන්න පටන් ගන්නවා. ඒ මොකද ඊ ගාවට එන චිත්තක්ෂණයට එයා 100 100ක් ලෑස්ති. අර වෙච්ච එක ගියා. ඒක වාසියක් වුණත් අවාසියක් වුණත් ඒක ගියා. ඊගා චිත්තක්ෂණ 100 100ක් ලෑස්ති වෙන්න බෑ. කවදාකවත් අර පරණ වෙච්ච එක කුණක් හිතේ තියාගෙන. මෙතෙන්දී ඒක හිතින් නැති තත්ත්වයටපත් වෙනවා. අල්ලන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. හොඳ කණ්ණාඩියක මුණතට කොච්චර දූවිලි වැටුණත් දූවිලි අල්ලන ගතියක් තියෙනවා. පිහලා දාපු ගමන් යනවා. නිලුම්පතකට කොච්චර වතුර දැම්මත් නිලුම්පතේ වතුර ගෑවෙන්නේ නැහැ. ඇලපතර දැමෝ දියක දියත්තක්සේ කෙලස් එනවා. යනවා. ඒ වගේම ඕපාස ඥාන පීති පස්සදිනව යනවා. ඒ නිසා යෝගාවචර තේරෙනවා ඉස්සර මේක ඇලවෙන පෘෂ්ඨයක්, දැන් ඇලවෙන්නේ නැති පෘෂ්ඨයක්. ආහනේ දෙක උනාට පස්සේ ඒ තේරෙට පටන් අර ගන්නවා අපි ඇත්තටම කෙලෙස් වලින් තැවෙනවට වැඩිය තැවිලා තියෙන්නේ අපි ආශා කරන දේවල් නිසා. අපි ආයාසයෙන් ළඟා කරගන්න තටමපු දේවල් වලින් තමයි අපිට දුක් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා යෝගාවචරය කෙලස් නිකලස් කියන මේ දෙකම පව් පින් කියන දෙකම කොහොල්ල බව එකක් ගන්න ගියාම අනිත් එකකින් ගැටුමක් නැති නොවි ඉන්න බැරි බව තේරෙනකොට ඒව වෙන්න ඇරලා එහෙම නැත්නම් පින් කිරිල්ල පැත්තක තියලා පව් නොකිරීම ඉස්සරහට තියාගෙන යන්න හදනකොට ඒ තනි අලියෙක් විදිහට තමයි ජීවත් වෙන. කොච්චර සෙනග මැද හිටියත් කොච්චර කාර්ය බහුල වුණත් ඒ පුද්ගලයා තමන්ගේ ආරක්ෂාව, තමන්ගේ සත්‍ය, තමන්ගේ සමාධිය peerගෙන යන්න පටන් අර ගන්න. මොකද මේ ඇති මේ ඇති කරන මේ විසුද්ධිය බොහොම බලවත් විසුද්ධියක්. කොටිම්ම කියලා කියනවා නම් තමන්ගේ රුචි අරුචිකම් වලට පවා මායින් කරන්නේ නැහැ. තමන්ගේ පෞරුෂත්වයට පවා තමා මායින් කරන්නේ නැහැ. එතකොට මහා සෙනඟවන්ද මහා විල්ලජ්ජා වෙන වැඩ ඇති වෙනවා. මේ මනුස්සයාට ඒක තේරෙන්නේ නැතුව වාගේ. මහා ප්‍රසංසාවලින් හදනවා. කිසිම මේකේ ගණ්ඩ දෙයක් ඇත්තේ නැහැ. මොකද මේවා මේ නාඩගමේ හැටියට ඒක එහෙම වෙන්න ඕනේ. නමුත් මේ නාඩගමේ වුණාට පස්සේ ඕකෙන් ගණ්ඩ දෙයක් අපි හීනකදී විශාල වශයෙන් ඒ සතුටු වෙලා ඉතින් හොඳ උද්දාමෙන් ඉනකොට හීනෙන් නැගිට්ටාම මොකද වෙන්නේ? ඉතින් දන්නවා මේ වෙලාවේ නම් අපි සතුටු නම් තමයි මේක හීනයක්. ඒ වගේ මේ ගත කරන මේ ජීවිතය සම්පූර්ණ හීනයක් මේ කියන්නේ. මේ හීනේ කොච්චර තාත්විකද කියලා කියනවනම් අපිට සත්‍ය එන දවසට අපිට පේන්නේ ඒක ආගන්තුකයි වාගේ. ඒ තරම් මේක තාත්වික කරගන්න අපි හදනවා. නමුත් මේකේ තියෙන මායාව, මේකේ තියෙන මාය මායම, මේකේ තියෙන මුලාව, ලීලාව තීරුම් ගත දවසේ සරුවච්චන් වහන්සේ මේක දිහා දැකලා කොහොමද මේ ලෝකෙ දිහා බැලුවේ කොහොමද මේ බණ සඳහන් කරේ කොහොමද මේ සූත්‍රය එළියට ආවේ කියන එක තේරුම් අරගන්න පුළුවන්. අනේ වෙනස මාර්ගයේ සා මාර්ගයේ වැටහීම ඇති වුණොත් නම් ජීවිතේක අභාග්‍ය සම්පන්න විදිහට හදිසියවත් මරණයක් තිබුණොත් මිස නැත්තම් බොහෝ විට ලකුණු තියෙනවා මේ මනුස්සයා ඉදිරියට කඩාගෙනම යන්නේ නැත්තම් කියනවා නම් කියත හැකි මෙතෙන්ට එනකන් ප්‍රයෝග කරන්න ඕනේ මෙතනින් එහාට පයෝග පටිපස්සම්බ කියන විදිහට ප්‍රයෝග අතහරින්න වෙනවා. ප්‍රයෝග කරන්න කරන්න භාවනා පැටලෙනවා. වෙන විදිහ කියන හොඳටම හිත ඇවිස්සෙනවා. ඇවිස්සලා මොන විදිහ ඉඳගෙන ඉන්න බෑ ඇවිස්සිච්ච මීමැසි පොදියක් වගේ දෙඹරට ගල් ගැහුවාගේ ඇවිස්සෙනවා. යෝගාචරය මොන જાති කෙරුවත් ඒක නතර වෙන්නේ සංසිඳෙන්නේ ඒකට ඕන වෙලාවේ හැටියට තමයි. යෝගීම සමහරට පරියන්කේක හිතා ගන්න බැරි දුක් වේදනා එන්න පටන් ගන්නවා. යෝගාවචරයකට හරියට කිප්පෙනවා. නැත්නම් ඇවිස්සෙනවා. නමුත් ඒක කොච්චර බෙහෙත් කරත් නැසත් ඒ වෙලාවට ඒක බහැලා යනවා. බෙහෙත් කරා කියලා ඉක්මන් වෙන්නෙත් නෑ. බෙහෙත් නොකරා කියලා තනි වැඩි වෙන්නෙත් නෑ. ඒ වගේම විවිධාකාර බාධාවල් එන්න පටන් අර ගන්නවා. ඒ යෝගාවචර හිතන මේක දැන් ප්‍රයෝගයෙන් කරන්න ඕන කියලා ඒ සියලු ප්‍රයෝග නිෂ්ඵල වෙනවා. නමුත් ධර්මතාවය වැඩ කරනවා. අනේ එතෙන්ට යනකොට ඒ යෝගාවචරයා අස්සද්දේන කම්පතිටි සද්ධා බලං කියලා සද්ධාව සම්පූර්ණම සිඳී ගියත් කම්පා නොවන විදිය බලවත් සද්ධාාවක් ඇති කරගන්න. සද්ධාව කියන එක මෙහෙම දෙයක් තමයි මට දැන් මේ වෙලාවේ සද්ධාව නැති වෙලා තියෙන බුදුහාමුදුරුවොත් එක්කත් තරහ එනවා. ධර්මයත් එක්කත් තරහ වෙනවා සංඝයා එක්කත් තරහ වෙනවා ගුරුවරයත් එපා වෙනවා භාවනාත් එපා වෙනවා තනත් එපා වෙනවා වහකණ්ඩ හිතෙනවා බෙල්ල වල දාගන්න හිතනවා ඉතින් තේරුම් ගන්න ඕක කොහොම තමයි ඉතින් මොකද කරන්නේ අන්නේ විදිහේ සද්ධාව නැති උනායි කියලා හිත සලා ගන්න නැති එක තමයි සද්ධාව කියන්නේ ඔතනින් එහාට. කුසීතේන කම්පතිති සත් විරිය බලං කියලා හිටගෙන නිඳ යන වෙලාවක් එනවා. පරියංගිට ගියාම නිදි කිරන වෙලාවක් එනවා. ගොරවන වෙලාවක් එනවා. ඉතින් කුසීතකම තමයි ඉතින් මොකද කරන්නේ? එහෙම කියලා භාවනා අතරින් නැතුව මගේ වෙලාවවොත් මම භාවනා කරනවා කියලා යන වීරියට තමයි වීරිය බලය කියලා කියන්නේ. එතෙන් එනකන් තාම වීරිය බලයක් වෙලා නැහැ. පමාදේන කම්පතිටි සති බලං කියලා හොඳටම දැක දැක දන දන සිල්පත කැඩෙන වැඩ වෙනවා. දැක දැක දන දන සදාචාරයේ කෙලසෙන වැඩ සිද්ධ වෙනවා. දැක දැක දන දන අනුන්ට වැරදි ආදර්ශ වෙන තැන් එනවා. ඉතින් දැනගන්න මම හරීම ප්‍රමාදයට වැටලා තියෙන්නේ. මම මට තරම් වෙන්නේ නැති වැඩ වෙනවයි කියලා ඉස්සෙල්ලන් සැලෙනවා. මේක පැන්නට පස්සේ හිතන මේ එකක්වත් මම හිතලාගත්ත දේවල් නෙවෙයිනේ. මම සිද්ධ වෙච්ච දේවල්නේ මනුස්ස හිතකට මේවා වෙන්නේ නැතුව ගස්කල් වල වෙන්නටයි. ඒ නිසා මම මේකෙන් සතිය පිළිබඳව නරක අදහසක් ගන්නෑ මට ඊගාව හම්බෙන පළවෙනි චිත්තක්ෂණේ මම සතිය පිහිටනවා කියලා ප්‍රමාදයට වැටෙනවා කියලා අසත්‍යමත් වුණා කියලා නොසලී සිටීමේ ශක්තියක් පාඩමක් කියලා ගන්න. වික්කිටේන කම්පතිටි සමාධි බලං කියලා සමාධිය පුවක් පිට ගලේ ගහවගේ සීසීකට යන වෙලාවක් යනවා. මේ තියපු දේ මේ මතක නැති වෙලාවක් යනවා. එතකොටත් කල්පනා වෙනවා යකෝ මම මේ මේ ගිවිසගෙන භාවනා කරන භාවනා යෝගාවචරයේ මට මොකද වෙලා තියෙන්නේ කියලා. නමුත් තේරුම් ගන්නවා ඒක වෙලා ඉවරලා වෙච්චි නැති සමා වෙච්චි අසමාහිත හිත පිළිබඳව දැන් තැවිල වැඩක් නැහැ. ඒක ඒක අසමාහිතකම සමාහිතකමේ අනිත් පැත්ත ඒක දැන් ඉවරයි. ඊගා චිත්තක්ෂණේ මම වැඩ කරනවා කියලා අර වෙච්චි අසමාහිත හිත පිළිබඳව හිතන රක් කරගන්න බැරි ශක්තියක් එන්න පටන් ගන්නවා. ඊගාවට අවිද්‍යාවේ දුෂ්ප්‍රඥ භවයේ කොච්චර දොමතු වුණත් ඒක ඊගා චිත්තක්ෂණ ප්‍රඥාව පහර කරන්න බාධා නොකරන තැනකට යන්න ගත්තාම යෝගාවචරයාම තමන්ගේ අතීතය මතකය නැත්තම් පශ්චාත්තාපය කියන එක නෙළුම්පතේ ඇලපතේ වතුර කඳ වගේ හිතින්න බැරි තත්යකටපත් වෙන්න පටන් ගන්නවා. එතකොට අදාහ ගන්න බැරුව යනවා. දැන් මම මේ කොහාටද ගිනියන්න හදන්නේ කියලා. මොකද අර මෙතෙක් කල් තිබුණ සදාචාරය පිළිබඳ අගය ආඩම්බරය තේහෙන්න අභියෝග වෙනවා. ඉතින් ඒ වුණත් යෝගාවචරයා සීලය අදි සීලයක් බාටපත් කරගන්න හැකි ඉක්මනටම නැවත ඒක ස්ථාපිත කරගන්න ඕනේ. අර නැති වෙච්ච සමාධිය නැවත ඇති කරගන්න සමාධිමත් ස්ථාන වලට කියලා සමාධි භාවනා කරලා නැවත ඇති කරගන්න නැවතත් ප්‍රඥා ශික්ෂාව යෙදෙන්න ඕනේ. නැත්නම් නොකර බෑ ඒ වෙලාවට. ඒ අර විලින්දට වැටිච්ච කලින් කටෙන් කොට ඉන්න ඕනේ වගේ භාවනා ඇර වෙන මොනක්වත් මතක් වෙන්නේ නැහැ. අන්න ඒව කරනකොට තේින පටන් අර ගන්නවා. සද්ධාවත් දුක්ඛ සත්‍යයමයි. වීරියත් දුක්ඛ සත්‍යයමයි. සතිය දුක්ඛ සත්‍යමයි සමාධිය දුක්ඛ සත්‍යමයි ප්‍රඥාව දුක්ඛ සත්‍යමයි මේවා තේරම වෙනස් වෙන සුළුයි මේවා තේරම අනිත්‍යයි එනිසා මේවා එකක්වත් ආත්මය වශයෙන් ගන්න බෑ ගත්තොත් උපක්ලේශයක් වෙනවා එනිසා මෙච්චර සද්ධාවෙන් ඇති කරගත්ත මේ සද්ධාවත් නැති උනායි කියලා සැලෙන්නේ නැහැ මෙච්චර ආයාසින් දයදිම රාගන කරන භාවනාවේදී උනත් වීර්ය නැති උනායි කියලා සැලෙන්නේ නැහැ. මෙච්චර උනන්දුනාට සතිය නැති උනායි කියලා සැලෙන්නේ නැහැ. සමාධිය නැතුණා කියලා සැලෙන්නේ නැහැ. ප්‍රඥා නැතුණා කියලා සැලෙන්නේ නැති වෙච්චාම අන්තිමට ඉතුරු වෙන්නේ බොජ්ජංග ධර්ම වල අන්තිමට සදාන් කරන උපේක්ෂාව තමයි. හැබැයි ඒක අඥාන උපේක්ෂාවක් නෙවෙයි. බැරිකමට, නෝන්ජල්කමට, බුබ්බඩකමට එන උපේක්ෂාවක් නෙමෙයි. මේ කොච්චර උත්සාහ කරත් අපිට යාහැකි තත්වයක් තියෙනවා. ඒකදී අනිත්‍යත්වයට ඉඩ තියන්න. දුකට ඉඩ තියන්න. අනාත්මත්ව ඉදිරි තියන්න කියලා යනකොට තමයි මාර්ගය සහ අමාර්ගය දෙක තේරුම් ගැනීම සිද්ධ වෙන්නේ ඒක බොහෝ කල් යන වැඩක්. කවදාකවත් එක වරුවකින් එක බණකින් එක රාත්‍රියකින් ඉවර වෙන දෙයක් නෙවෙයි. ඒකට හොඳම දේ තමයි නැවත නැවත වරදින එක. හැම වැරද්දකදීම තමයි තේරෙන පටන් අර ගන්නවා. ඉස්සනම් මේකෙදී අපි ලකුණු කපා ගන්නවා, අනුන්ට දෙක පවරනවා, Tamanට දෙස්ති ගන්නවා. දැන් දන්නවා ධර්මතාවයක්. මේ ධර්මතාවය නිරීක්ෂණය කිරීමේ නිරීක්ෂකත්වයේ විතරයි මට තියෙන නිසා ඕනම දෙයක් තියා අඩු ගාණේ ආකාර තුනකින් බලන්න ඉගෙන ගන්න. ඒකටයි විපස්සනාව කියන්නේ විවිධාකාරයෙන් බලන්න පුළුවන් ඕනම දෙයක් අසුභයක් විදිහට බලතයි. ඕනම දෙයක් සුභයක් විදිහට බලතයි ඕනම දෙයක් උපේක්ෂා විදිහට බලතයි. ඒක ඒක රහතන් වහන්සේ නමකට හම්බෙන ආශ්චර්ය ධර්ම තුනක් ඕනෙම අසුභයක සුභේ දකින්න පුළුවන් සරුවචන මේ රහතන් වහන්සේ. ඕනෙම සුභයක අසුභේ දකින්න පුළුවන් ඕනෙම සුභාසුබ දෙයක මධ්‍යස්ථය දකින්න පුළුවන්. ඒ නිසා අරමුණේ ස්වාධීන වෙනවා. ඉතර සුභය දැක්කොත් සුභේමයි පහළ වෙන්නේ. අසුභය දැක්කොත් අසුභෙමයි පහළ වෙන්නේ. දැන් නැහැ. අරමුණනේ අරමුණේ අපිට තියෙන බලපෑම ස්වාධීන වෙලා සුභයක් පෙන්වුවාට ඒකේ අසුභය දකින්න දානවා. අසුභයක් පෙන්වන එක සුභේ දකින්න දානවා. ඒ නිසා සෑම අඳුරු වලාකුලකම තියෙන රිදී රේඛාව දකින්න පටන් ගන්නවා යෝගාවචරය මෙතන. එතකොට මුළු ලෝකය පිළිබඳ පුදුමාකාර මෛත්‍රියක් එන්න පටන් ගන්නවා. මේ කිසිම කෙනෙක් දැක දැක දුක් විඳින්න කැමති නැහැ. මේ ඔක්කොම කරන්න කරන්න පුළුවන් උපරිමයේ තමයි. නමුත් මේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය නැතුව, කාංකාවිතන විසුද්ධිය නැතුව, ditthi විසුද්ධිය නැතුව අන්ධකාරය අත ගන්න මේ මිනිස්සු මෙහෙමවත් ඉන්නවා ඇති කියලා හිතනවා. මේක හදන්න ගියයි කියලා කියන්නේ මල අවුලක්. හැදෙන එක විතරයි කරන්න පුළුවන්. මේවා දැකලා හැදෙන එක විතරයි කරන්න පුළුවන් කියලා මේ යන දේ පිළිබඳව මේ සෑම කෙනෙක් මොන තරම් දුකකද මේ මේ ජීවිතය ගත කරන්නේ. මොන තරම් උනන්දුවකද මොන තරම් සද්ධාවකින්ද ඒත් බලන්න අන්තිමට දුකට ඉවර වෙනවා. මෙහෙම මේ தත්ත්වය දැන දැනත් මිනිස්සු කසාද බඳිනවා. මොනෝ කරන්නේ? මොන මොන தත්ත්වෙන් කියලා දෙන්නද මේක? ආනේ தත්ත්වයට එනකොට තමයි තේරෙන්නේ මේ ආපු ගෙවන් කරපු මාර්ගයේ කොච්චරනම් අපි බේරුමක් බේරිලා තියෙනවද කියලා තේරෙන පටන් ගන්න මෙතනින් ඉවරනට. ඒ තාම මේ මාර්ග ඥානයකට ඵල ඥානයකටපත් වෙලා නෙමෙයි. මේ බුදුහාමුදුරුව අපිට පෙන්නන පාරත් උන්වහන්සේගේ තියෙන සර්වඥතා ඥානය ධර්මයෙන් නෛර්යානිකත්වයට පේනකොට තේරෙනවා අනේ මේ වගේ දෙයක් කරගන්න අපිට මේ ජීවිතේ හම්බ වෙච්ච එක එකක් කියකි කවදාකවත් අපේ අම්මලා තාත්තලා මේක නම් අපෙන් බලාපොරොත්තුුනේ නැහැ අපි ගුරුවරු බලාපොරොත්තු වෙන්නේ නැහැ එකක් කියකි අපිවත් බලාපොරොත්තු වෙන්නේ අපිත් නිවන ගැන හිත හිතේ වෙන මොකද්ද එකක්. මෙතෙන්ට යනකොට නම් හරියට ගැරන්ටි කරන පොල් කටු හිලින් ඇදලා එහා පැත්තට ගත්තා වගේ සම්පූර්ණ කෝවේ දාලා ඇඹරුවා වගේ ඇඹරිල්ලක් එන්න පටන් ගන්නවා. ඒ වුණත් ඒ පෞරුෂත් ඒ මිනිස්යාගේ වෙනසක් පේන්න පිටින් පේන්න නෑ. නමුත් ඇතුළතින් සෑහෙන හැම වෙලාවෙදීම මම දැන් මෙතන අදහනවා මිසක්කා ඉන් එපිට මොනම බලවේගයක් නැහැ. මොනම දෙයක් පිළිබඳවත් වැඩි ඇදහිල්ලක් නැතුව මෙතෙන්ට එන්න පටන් ගත්තට පස්සේ මේ මිනිස්සයා අර මගත් හොඳ හැටි දිවේ නම් ඇසුත් හොඳ හැටි පෙනේ නම් කිම බැදිවල යන්නේ මං උලා වූ එක කුසේ කියලා තියෙන විදිහට බුදුහාමුදුර සඳහන් කර තිනවා ධර්මයේ දේශනා වෙනවා කං ඇත්තෝ අසත්වා හතරමා භූතයෝ සත්‍ය ප්‍රකාශ කරමින් ඉන්නවා ඇස්සැත්තෝ දකිත්වා කියලා තමන් තේරෙන පටන් ගන්නවා ධර්මයේ තිබුණාට ඒක අහන්න බෑ ධර්මයේ තිබුණාට ඒක බලන්න බෑ ඒක සුදුස්සෙක් වෙන්න ඕනේ අනේ සුදුස්සු වීම තමයි මේ එක එක එක එක විසුද්ධි වලින් සිද්ධ වෙන්න පටන් අරගන්නේ ඒක නිසා ඒක නිකන් හැදෙන උරගයා එnde එnde එnde හැවහලනවා වගේ හලමින් හලමින් තව තව ශක්තිමත් වෙමින් ඉදිරියට යන ගමනක් තියෙනවා ඒ නිසා අර කලින් කලින් විමුක්තිය විසුද්ධි නැතුව මෙතට එන්න බෑ. ඒව තිබුණු පළියට මේක ඒකාන්තය අනිවාර්යයෙන්ම ලැබෙන්නේ නැහැ. හැබැයි මේ දේ ලැබුණට පස්සේ නම් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි ලැබුණට පස්සේ නම් ඉතුරු ටික නම් බෝනස් වලට හම්බ වෙනවා වගේ. දැන් මෙතෙන්ද යනකම් ප්‍රයෝග කරන්න ඕනේ. ප්‍රයෝග ඥාන පාවිච්චි කරන්න ඕනේ. ප්‍රයත්න කරන්න ඕනේ. ඒසයි යෝගාවචරයේ මමයා වැඩ කරන මෙතෙන්ද යනකම්. මම ආයෙනේ තල්ලුවක් දෙන්න වෙනවා. මෙතෙන් එහාට ගියාට පස්සේ තමයි ඒකත් අභියෝග කරලා පටිපදාව කියන්නේ මේකයි පටිපදාය මේ ඥාන දර්ශන විසුද්ධිය මේකයි ඥාන දර්ශන විසුද්ධියයි කියන එක තේරෙන්නේ ඒ නිසා මේක හරියට කන්දක් උඩට නැගගෙන ගිය හරිය වගේ ඉතින් එහාට පල්ලම තමයි හම්බෙන්නේ තියෙන්නේ ඒ නිසා මේ හරියට එනකන් යෝගාවචරයට බලාපොරොත්තු වෙච්ච නැති විදිහ අභියෝග රාශියක් මුණ දෙන්න සිද්ධ වෙනවා ඒ එකටවත් කිසිම බාහිරින් නම් සරණක් නැහැ තනි අලියා වගේ කඟ වේනගේ තනි අඟ වගේ. මට මගේ සරණ විතරයි කියන එකකට හරීම සුන්දර ගමනක් තියෙනවා. මට මොනවා හරි අනුන්ගේ සරණක් කියලා හිතුවොත් එහෙමනම් ඒ පුද්ගලයාට දැඩි අපහසුකටපත් වෙන්න වෙනවා. ලකෝ ඉච්ඡා බංගත්තකටපත් වෙනවා. ධර්මයටත් දොස් කියන්න ඉඩ තියෙනවා. නමුත් මුලින්ම හිත හදාගත්තොත් මේක කඟ වේනගේ තනි අඟ වගේ වැඩක් වන් මෑන් නාමි එහෙම නැත්නම් තනි අලියාගේ වැඩේ කියලා පටන් අරගත්තොත් ඒක හරියට පුදුරජනන්සේ අගය කරලා තියෙනවා ඒක විහාරී ජීවිතයක් ගත කරන්නයි කියලා. තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමහව. ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් නිදාගෙන හිටියත් ඇවිද්දත් සතිය අදිෂ්ඨාන කරන්න ඒතර කොච්චර සෙනග මැද හිටියත් තමන් බ්‍රහ්මික වගේ තමයි ජීවත් වෙන්නේ. බ්‍රහ්ම ලෝකෙටම යන්න ඕන කමක් නැහැ. කිසි කෙනෙක් පිළිබඳ ඇදහිල්ලක් නැහැ. අනේ ඒ කියන්නේ ඒ යත්ව පිළිබඳ අව탁සේරුවක් නෙවෙයි. ධර්මතාවේ. ඉතින් එන්න තමයි මේක ඇති කරලා දෙන්න හදන්නේ. ඒක නිසා භාවනා කරන්න නැත්නම් කල්පනා කරන්න ඕනේ මේකට එනකොට කවදාකවත් මූණත වටිනාකමෙන් නම් මේක අගේ කරන්නේ නැහැ. මේ தත්වෙන් එහා පැත්තට යන්නේ නැතුව ඔය කියන නෛර්යානිකත්වයක් දක්වන්නත් බෑ. ඒකයි මේ ලෞකික ලෝකායත ඥාන සහ මේ කියන බුද්ධ ඥානාංශික විද්‍යාවත් ඇති අතර වෙනස. ඒකේ ඇති ඒකට යන පුද්ගලයා අම්බරවගෙනමයි යන්නේ. එහෙම නැසයක් කරකවන පරිණාමයට පත් කරන රූපාන්තයට පත් කරගෙනමයි යන්නේ. මේක ආපහු එන්නේ නෑ වගේ මේ ගමන උනාට පස්සේ ආපහු ඇවිල්ලා කරන්න බෑ. එන්න පුළුවන් ඇවිල්ලා ඕන වෙලාවක මේ දෙපැත්තෙම සමාජිකත්වය ලැබෙන. ඒ නිසා අපි සාමාන්‍ය මහසි ක්‍රමයේදී මතක් කරනවා ගුරුවරයෙක් සතුටු වෙන්නේ අඩු ගානේ තමන්ගේ ශිෂ්‍යෝ ටික මෙන්න මෙතනින් එහා පැත්තට تعلق කරගත්තොත් ඇත්තම සරුවච්චන් වහන්සේගේ උසස් ලාංසුවක් තියෙන උන්නාට අඩු ගානේ සෝවන් වෙනකන් සතුටු වෙන්නේ නැහැ. නමුත් මහසි සයඩෝ සඳහන් කරලා තියෙනවා ඒක ඉනර් සර්කල් එක විතරයි කියන්නේ අඩු ගානේ මෙතෙන්ද තල්ලු කරගත්තොත් ඒ මනුස්සයා ඊට පස්සේ ඊට පස්සේ තියෙන බල්ලම වැහිල්ලකනේ. ඒ කියන්නේ නියුට්‍රල් එක උනත් බස්සන්න පුළුවන්. අන්න එතෙන්ද තල්ලු කරගත්තොත් ලොකු දෙයක්. ඒ නිසා මෙතෙන්ද යනකන් සෑහෙන කැපකිරීමක් කරන්න වෙනවා. අවසානේ කැප කරන්න වෙන්නේ තමන්ගේ රුචි අරුචි කණ්ඩික. තමන්ගේ පෞරුෂත්වය. ඉතින් ඒකට සූදානම් වෙලා යන්න තමයි අර විශේෂයෙන්ම කාංකා විතරන විසුද්ධිය සිදු කරන්නේ සැක සංකා දුරු කරගෙන මාර්ගය මාර්ගයේ දෙක දැනගන්න ඇස්පාදලා දෙන එක. ඉතින් මේ ධර්ම කොටාස මේ සීල දිනාටම ඒ සඳහා හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතෙන් නැත කරනවා සීල දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි පැයකමාරක් විතර කාලය අරන් තිනවා. මේ පිළිබඳවත් අදහස් මති මතාන්තර ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම සුපුරුදු පරිදි ඉල්ලා සිටිනවා. මෙතෙන් මෙතෙන්දි තීර්ණ පරිඥාවට යනවා. ඥාත පරිඥාවෙන් ඇවිල්ලා කියන්නේ සුතමේ ඥාණයෙන් ඇවිල්ලා ඩිඩක්ටිව් නොලෙජස් එහෙම නැත්නම් අන්වේ ඥාන, තර්ක ඥාන වලින් ඇවිල්ලා දැන් ඉතින් පුදන්න ලෑස්ති වෙනවා. ඒ කියන්නේ අතහරින්න ලෑස්ති. ඒ කියන්නේ කපුවා මායම් වෙලා ඉන්නේ. දැන් ඉතින් පිදෙන්නේ දෙන්න ඕන. දැන් බිල්ල බිල්ල දෙන්න ඕන. අමක් දෙන්න මේ ටික කිව්වා. මග්ග අමග්ග. මග්ග ටිකදී මේකේ විරුද්ධ එකද ගන්න. මග් අමාර්ගය අතහැරීමයි මාර්ගය කියන්නේ. නිසා මෝඩෙක් බලන්නේ කොහොමද කණ්ණාඩියේ ඥානවන්තයෙක් බලන්නේ කොහොමද ඥානවන්තයෙක් වෙන අහනකොට කියන මෝඩෙක් බලන හැටි පෙන්ලා දෙනවා. ඒක දැනගන්න ඕනේ. ඒක නැත්තම් ඥානවන්තයෙක් කියලා. ඒක සාමාන්‍යයෙන් කියනවා වායෝ ධාතුවේ කෘත්‍ය දෙකක් තියෙනවා. සොලවන ගතිය සහ දරණ ගතිය කියලා. දෙක ප්‍රතිපක්ෂ ධර්ම දෙකක්. ඕනෙම හයිය දෙයක් තිබුණොත් හොලවන්නේ වායෝ ධාතුවෙන් තමයි. මේ කොච්චර මේ මේ චලන දෙයක් වුණත් ඒක හරියට කෙලින් අල්ලගෙන ඉන්න පුළුවන් ගතියත් වායෝ ධාතුවේ තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් කියනවා මේ බැලුමක් හොඳට හුලම් බිම්බුම එක දැඩි වෙලා කෙලින් හිට හුලම් බැස වෙනකොට හුලම් බහිනකොට පැක් කරනවා. ඉතින් වගේ අපේ ශරීරයෙන් අපි සමහරලාට හොඳට මෙහෙම වෙලා ඉන්න වෙලාවල් පේන. ආයෙ වෙලාවට කොහොම කෙරුවක්වත් වැක්කේ. බලන්න මේ තේරවාද බුදු පිළිමයයි මහායාන බුදු පිළිමය ගත්තාම තේරවාද බුදු පිළිමේ තියෙන මෙහෙම. මහායාන බුදු පිළිමේ තියෙන මෙහෙම. මෙතන බැලි රැලි තුනක් කරනවා. බැලි දානවා කරන එහෙම පාත් වෙලා තියෙනවා. දෙකම බුදු පිළිම තමයි. දෙකටම වඳිනවා. ඒ වගේ අපිටත් සිද්ධ වෙනවා. ඔය කොච්චර ඊලන්දාරිකම් කොන්දපණ තිබුණා සමහරලාට වැඩ ගැරිලා ඉතී වැක්කිරි වැක්කිරි පාත් වෙන වෙලාව කොච්චර කරත් ඒක හරියන්නේ. මෙහෙම කරගෙන ඉන්න හදනවා කියලා කියන්නේ බොරු ඒ වෙලාවට. يعني ඒක මවාපෑමක් විතරයි ඉන්න බෑ. ඉතින් ඒක නිසා වෙන්න ඇති ඒක මේ අපි කරන වැඩ පිටට අවිරුද්ධ වෙන බුණා බුදුරජාණන් ශ්‍රී කියන්නේ භාවනාවට පටිසල්ලාණේ කියලා. පටිසල්ලාණේ කියලා සංගවී කරන දෙයක්. පටිසල්ලාන අවුට්ටිතෝ මම හැන්දෑවේ මගේ විවේක ස්ථානේ නැගිටලා ගියා. ඒ කියන්නේ තනි තනියම හැංගෙවිලා කරනවා. මොකද මෙතෙන් එනකොට ඒක ලස්සන දර්ශනයක් නෙවෙයි එතන තියෙන්නේ. එසා නිින්දයන් නැති රෝගයක් තියෙනවනම් යන්න බාන මධ්‍යස්ථානෙකට. ආයි මොකුත් නැහැ. ඕන කෙනෙකුගේ නිින්දයන් නැතිකමට උත්තර තියෙනවා. ගිය ගමන් යක් කරන්න බෑ. ඉතින් අනික් කෙනේ දකින්නකොට නම් හිතන්නේ චික් විතරක් මෙතන ඉඳලා කරන වැඩ. නමුත් Tamand වෙච්ච දවසේ කටේ තියෙන හරි වන්දන් බයිනවා. ඒ මේ ශරීරය තුලින් මේ සේරම දකින්න වෙනවා අපිට. මේ ශරීරය තුලින් ඔය හොඳට ඉද්ද ගහලා ඉන්න වෙලාව මේ ඊලන්දාරි වෙනකොට ඉද්ද ගහලා ඉන්න වයසට ගියාම ඇකිලෙනවා කියලා අපි හිතන්නේ නැහැ. වෙන්න පුළුවන්. ඒ නිසා ඒක වෙනකොට පන්දිස්වාංශ කියන්නේ එහෙම දැන් හොඳටම Taman දන්න වැක්කෙලා මෙහෙම ඉන්නේ කියලා. ඒකට ඒක පාට හිත අවදි වෙනවා self conscious වෙනවා. ඒකට අපි කරන්නේ ඒක පාට මෙහෙම කරන්න ගියාම වෙන්නේ අර ධර්ම පතේ කඩලා යනවා. Taman එහෙම වැක්කිරලා ඉන්න බව. නැත්නම් Tamanගේ සතිය සමාධිය ලෙඩ සමාධියක් තියෙන වීරිය නෙමෙයි. වීරිය බහැලා ගිහිල්ලා ඒක කියන්නේ කේල් කනක කේල් කන වැටිගෙන එනකොට පල්ලමක හදන එක කේල් කනත් එක්ක වැටෙනවා. ගහ පහත් වෙන. එතකොට ජැක්කයක් ගහනවා. කරු ගහන්න ඕනේ නැත්නම් කේල් හරි වැටුනොත් ඇනෙන්නෙම කේල් කනවා. ඉතින් උසලා දෙනවා. ඒ වගේ තමයි වීරියෙන් කරන්නේ උත්සාහන උත්සාහ ලක්කනා ඒ වැටෙන දෙන ඔසවා තබනවා. ඉතින් ඒ නිසා ඒක ඒ වෙලාවේදී වීර්ය මුදා හරින්න ඕනේ. වීර්ය මුදා හැරීම සඳහා කියලා කියන්නේ ඒ Tamanට වැටෙන වැක්කිරෙන සුළු ගතිය වෙනේ කරන්න කියනවා. මම දැන් ඉන්නේ අද වෙලා මට දැන් වැක්කිරලා කියන එක එහෙම නැත්නම් මෙහෙම කරන්න කෘත්‍රිමව කරන්න හදන වෙනුවට කරනකොට ආයතරක එන්නේ ඉඳී තියෙනවා. ඒ විදිහට මේ අපේ ශරීරය තුලින් තමයි මේක මේ ආණ්ඩු මට්ටු කරන්න බැරි ගතිය. වශයේ පවත්තන්න බැරි ගතිය ශරීරය තුලින්මයි පෙන්වන්නේ. ඒක අපි බලාපොරොත්තු වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ශරීරයෙන් තොර ගස්කල් වල සිදුවෙන්නේ නැහැ මේ දේ. එතෙන්ද වෙනකොට අභිප්‍රමාදයේ තිබුණාට මූල කර්මත්තානේ පේනවා. නැත්නම් අභිප්‍රමෝදයේ තියෙන මේ මේ ලාටු ගතිය නෑ එතන. ඒකටම ඇදලා අරගෙන මූල කර්මත්තානේ අතම කරන ගතිය නෑ. අභිප්‍රමෝදයේ තියේදී ඒක හරහා මූල කර්මත්තානේ දකින්න පුළුවන්. නැත්නම් ධානාංග වශයෙන් පහළන ප්‍රීති සුඛ තියෙනවනේ. ඒ ප්‍රීති සුඛ නිකාන්තියක්ද නැද්ද කියලා දැනගන්න වෙන්නේ ඒක එනකොට අරමුණ අතහැරලා මේකට ඇලෙන ගතිය ලාටු ගතිය තියෙනවනේ නිකාන්තියක්. ඒ ප්‍රීතිය හරහා ආනාපානේ බලන්න පුළුවන් නම් අපි අරසයි. ඔය හරියට සද්දයක් ඇහෙනකොට ඒ සද්දේ තියේදී ආනාපානේ කරන්න පුළුවන් නම් සද්දෙන් අපිට බලපෑමක් වෙන්නේ නැහැ. හිතවිලි තියේදී හිතවිලි හරහා ආනාපානේ දකින්න පුළුවන් නම් අපිට බාධා වඩුයි. වේදනාවක් තියේදී වේදනාව හරහා බලන නිසා ඇත්තටම කියනවනම් හිතවිලි වේදනා සද්ද නැතුව යන ආනාපානයට වැඩිය හිතවිලි සේද අතරමැද ආනාපානේ බලන්න පුළුවන් එක ශ්‍රේෂ්ඨ දැකීමක්. බාධා තිබුණාට හැප්පෙන්නේ නැහැ. ඒකට කියන්නේ see through. ඒ කියන්නේ විනිවිද දකින්නයි කියන්නේ. ඒ වගේ මේ හැම ප්‍රීති සුඛ පස්සද්දි ඕබාස කියනවා හරහා බලනවා නම් ඒ කියන්නේ ඒක ලාටු ගතිය නෑ. ලාටු ගතිය තමයි නිකන්දි කියන චෛසිකෙන් පෙන්වන්නේ. ඒක තමයි ඔක්කොම උපක්ලේශ බාටපත් කරන්නේ. නිසා කොයි දේ වුණත් වැඩි ඇලි ගලි වාසේ එපා. අතේ දුරින් තියාන වැඩ ගත්තට පස්සේ ඉච්චරයි. අවස්ථාව නැත්නම් මේක තියෙනවද කියන අපේ හැඟීමක් තිබුණේ නැහැ. උපන්දා ඉඳලා. උපන් අවස්ථාවේදීත් අපි අහලා තියෙනවා මේ හුස්ම වැටෙන්නේ නැත්නම් අඬන්නේ නැත්නම් නැත්නම් දරුවා. හුස්ම ගේමක් කරලා කකුල් දෙක ඉඳලා ගහලා හරි බලනවා. ඒ අවස්ථාවේ ඉඳලා මෙතන මේ දක්වා එන වෙනස් වීම. ඒ අතීත නැති දෙකක් ඒක සම්බන්ධයි. ඒක සම්මස්තනේ කරන් ඊට පස්සේ එන්නල ඒ මුල ඉඳලා මුලට ගිහිල්ලා සම්මස්තනේ කරන්නේ. නෑ මුලට කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ. යම් දවසක අපි සත්‍ය පිටුවට පස්සේ තමයි ගන්න හුස්ම පිට කරන හුස්ම පිළිබඳ අවබෝධයක් එන්නේ. එලඹ සිටීමක්. ඊට ඉස්සෙල්ලා හුස්ම ගත්තට අපි දන්නේ නැහැ. කොච්චර ටොං ගණන් හුස්ම ගන්න තියෙනවා කියලා දන්නේ නැහැ. මෙතෙන්දි ගණන් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ හුස්ම ගෙවිලා ගියා යන්න පටන් අර ගන්න එක තමයි භාවනාව කියන්නේ. ගෙවුනට පස්සේ හුස්මේ පිළිබඳ අපේක්ෂාව අතාරින්න එපා. හුස්ම අමතක කරන්න එපා. අදවතින් ඔබ යුද බිමේ අපි තනිකලේ නැත කිසි දිනේ කියලා පටන් අර ගන්නෝනේ අපි ආනාපානිය අමතක කරන්නේ එයා තනිකර යුද්ධක බිමේ ඉන්නේ. මම ගෙදර හිටියට මම නිතරම උඹ 100 ධානය ඉන්න. ඒතකොට සද්දයක් එක්ක ෆයිට් එක දුන්නත් මම ඡන්ද දෙන්නේ ආනාපානිය. වේදනාත් එක්ක ෆයිට් එක දුන්නත් ඡන්ද දෙන්නේ වීරිය වගේ හොඳ දෙයක් එක්ක ෆයිට් එක දුන්නත් ආනාපානෙ තනි වෙන්න දෙන්නේ නැහැ. ආනාපානෙට අපි නිතරම ඒ පිළිබඳව තියෙන ප්‍රසාදය. ආයෙත් ගන්න. ඈ මොනවාක්වත් නෙවෙයි මොනම දෙයක්වත් නෙවෙයි තමන්ගේ තමන් බලන නාටකමේ වේදිකාවේ කොනක හරි ආනාපානෙ ඉන්නවද කියලා බලන්න. වේදිකාවේ අනික් නඳුන් නිලිය හුඟක් වැඩේ වෙලාවේ. කවුරු කෙරුවත් ආනාපානෙ ඉන්නවනම් Taman සර්ච් ලයිට් එක අල්ලගෙන ඉන්නේ නිතරම ආනාපානෙ. යැතමෙද විවිධ නාටක යනවා. Tamanට තියෙන ස්පොට් ලයිට් එක පොඩි පොඩි චරිතය රඟපෑවත් ආනාපානෙ තිරෙන් අයින් කරන්න දෙන්නේ. අයින් වෙනවා කියලා හිතන්නෙත් නැහැ. මේක ඉන්නවා. ආන්නේ බැල්ම තියෙන තාක්කල් භාවනා හරි ඍජුයි. පටලවේ නැහැ. මේ විලෝපණෙන්නේ නැහැ. මනෝවිකාර එන්නේ නැහැ. මනෝවිකාර වලින් අහුවෙන්නේ නැහැ. ඒක නිකන් ආරක්ෂක යන්ත්‍රයක් මන්ත්‍රයක් වගේ. ගොඩක් සිතීලි තියෙදි වල විපස්සනා පැත්තට යන්නේ. සිතීලි තියෙද්දී ආනාපානෙ එකක් දැකගෙන ආනාපානෙ වලදී විපස්සනා පැත්තට යන්නේ. ඔන්න මේ ඉතින් විසුද්ධි විචාතා කියලා කියන විපස්සනා තමයි. විසුද්ධි වලදී ආය නෑ ඥාමේ සාමාන්‍ය සමතේ නතර කරන කතාවක් මේක නෑ සුද්ධ විපස්සනාවක් මේ කතා කරන්නේ. විසුද්ධියට යන්නේ ඉස්සෙල්ලා සෝනාසේ සිතීලි තියෙද්දී ආනාපානත් පස්සේ බලන්න පුළුවන්. සිතීලි ඒක සමානයි ගොඩාක් වැටෙන්නේ විපස්සනා පැත්තට. නෑ ඇත්තටම හිතවිලි තියේදී ආනාපානේ බලන්න පුළුවන් නම් ඒක විපස්සනාෙන් තොර නෙමෙයි ඒ විපස්සනා ප්‍රතිඵලයක්. ඒවා නිකන් ප්‍රත්‍යুৎපන්න වෙලා තියෙන්නේ. ඒක තමයි. අපිට ඒ වෙනකොට ප්‍රීතිය පහනට හරි කියලා හිතෙනවා. අන්න ඒ ඒ වැලියු ජජ්මන්ට් තියන්න එපා. ඒව පිළිබඳව choicelessness එක තියෙනවා. ඒක හරියන්න පුළුවන් මේක වරදින්න පුළුවන්. ඒක බුදුන් කියන උඹ සද්ධාවෙන් බාරගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. උඹ වැරදි කියලා ප්‍රතික්ෂේප දෙය කරන තුල සත්‍යය තියෙන්න පුළුවන්. ඒක බුදුහාමුදුරු කියනවා. එනිසා ඒක නිබිලමන අලුතෙන් බලනවා. අලුත් හිතකින් බලනවා. පොඩි එකෙක් බලන්න වගේ මේ ආනාපානයේ සද්දයක් එක්ක යන ආනාපානේ වඩා හොඳයි කියලා හිතාගන්න. එතකොට එන හැම බාධාකව තියෙන හොඳ පැත්ත විතරයි බලන්නේ. එන කරදර ව්‍යසන හැම දෙයක් තුලම බලනවා. මේක වෙච්ච එක හොඳයි. හැබැයි ඉල්ල ගන්න යන්න බෑ ඒකට අත්ත කිලම තනියුදේ. මේ පැමිණෙන හැම දෙයකම පැමිණි දුක් පැනිරහයි කියලා නැත්තම් හැම අඳුර වලාකම රිදී රේඛාවක් තියෙනවා කියලා බැලුවොත් අන්න ඒකට හෝ ඒකිට කීයගේ යෝගාවචරයයි කියන්නේ. මෙව්වට ඊටෙනිකට අන්තියන අඬන්න පටන් අරගත්තොත් ඒ බුද්ධ පුත්‍රයෝනේ. එයාට බුද්ධ දුහිත්‍රිකාවක් කියලා කියන්න බෑ. ඒතර බුදුරජාණන් අපි දිහා බලන්නෙත් නෑ. නැන්ද කියන්නේ එන දුකට පැමිණිච්ච දුකට මුණ දී ගන්න බැරි මුණ දෙන්න පුළුවන් වට්ටක වැලක කවදාකවත් වැලට දරන්න බැරි gediya දෙන්නේ නැහැ කියලා කියනවා. එන්නේ දරන්න පුළුවන් හින්දා. කාගෙන යන එකයි තියෙන්නේ. ඒ වෙනුවට ඉස්සලා ඉස්සලා බුද්ධ ධම්ම සංඝ සරණ ගන්නවා. ශ්‍රද්ධාවෙන් භවිනෝට තේරෙන පටන් අර ගන්නවා මේක මේ කඩුව තිබුණාට පන්නරේ දාලා තිබුණ නැත්තම් ඒකේ වැඩක් ගන්න බෑ. දැන් පන්නරේ තියෙනවා දැන් ඕන දෙයක් අපතේ. යොදලා යුතුයි. ඒ අර විසුද්ධි හතරක් පවු කරගෙන ගියාට පස්සේ ඊට මේ මග්ගානුත් ඥානයට ආවට පස්සේ හිත අර විසුද්ධි හතර පවු කරුවට පස්සේ මේ වගේ දේවල් වලට රැවටෙන තත්ත්වයකට එන්න තරම දුර්වල. නෑ. දුර්වල නම් ඥානෙ ලැබුවයි කියලා කියන්න බෑ. දුර්වල තාක්කල් අපි තාම ඉන්නේ. 10ට අහුවෙන්නේ කොහොමද ඒ උපක්ලේශ වල ලාටු ගතියක් තියෙනවා නම් ඒක උපක්ලේශ වෙනවා. ලාටු ගතිය නැතුව තියෙනවනම් ඒකේ බාධාවක් නැහැ. මේ කියනවා මේකට අහු වෙන්න එපයි කියන එකයි. එච්චරයි. ඉතින් Taman කරා සැප දුක් දෙකේයි. ඒ සැප දුක් කරගන්නේ ඒව බදා ගැනීමලේ. ඔබ බදා ගන්න තු ඉන්න ක්‍රමයක් බුදුහාමුදුර අපිට සාතිකෙන් කියලා දෙනවා. දුක දුකක් කරගන්න එපා සැප සැපක් කරගන්න එපා දුකේ සැප බලන්න ඉගෙන ගනි සැපේ දුක බලන්න ඉගෙන නැත්නම් දෙකම අල්ලන්නේ නැතුව ඉන්න පුරුදු කරන්න පුළුවන් ගතියක් තමයි මේ භාවනාදී උගන්න නැත්නම් සැප දුක නැති කිරීමක් නෙමෙයි කරන්න හදන්නේ එන පැපත දුකට ප්‍රතික්‍රියා නොකර සිටීම. නෑ නෑ ඒක ඉතින් හැම සූත්‍රයකම සරුවචනය සඳහන් කරලා තියෙන උපේක්ෂාව කියන එක සඳහන් කරන අෂ්ටලෝක ධර්මයේ කම්පාන වීමනේ. පුට්ටස ලෝක ධම්මෙහි චිත්තං යසන කම්පති අශෝකම් විරජං කියමං ඒතම් මංගලමුත්තමං හැබැයි ඒක කියන්නේ තපෝච බ්‍රහ්මචර්යංච අරිය සත්‍යාන දස්සන නිබ්බාන සත්‍ය කිරියා චේතම් මංගලමුත්තමං කියලා. ඒ කියන්නේ අපි කියන හිතන නිවනටත් පස්සේ තමයි ඔය බුද්ධ ශ්ලෝක ධම්මේ ගැන ඒ නිසා ලෝකේ ඉතා ශ්‍රේෂ්ඨම දේ තමයි මේ දේවල් වලට සැලෙන්නේ නැතු ඉන්නේ. ඉස්සෙල්ලා එන සමතවසයෙන් එන මේ උපක්ලේශ දැන් මෙතනදී එන්නේ විපස්සනා කරගෙන යදින විපස්සනා උපක්ලේශ. ඔව්. නමක නෑ සංකල්ප. මුලදී ආලෝකේ බලන්න බදින ඒක විපස්සනා උපක්ලේශ නෙමෙයි සමතවසයෙන් එන උපක්ලේශ. සමතේදී එන ආලෝකය අපි ඒක නිකන් මේ ගයිඩ් එකක් කරගන්නවා මගේ භාවනා දියුණුවද නැද්ද කියලා. නමුත් ඒ වුණත් කියන සමතිදී වුණා තාලෝකේ දිහා බල බල ඉන්න එපා. මේක දිහා බලන්න. මොකද්ද මේ? මූල කර්මත්තනේ බලන්න. ඒකම සුද්ධ විපස්සනා වෙද්දිත් ඒ තාලෙටම එන්න පුළුවන්. එතන තන මහාමාගේ ඉස්සෙල්ලා එන ඉපක්‍රිස් 10. ආලෝකේ එතෙන්ට ගන්නේ නේ. ආලෝක විවිධ මට්ටම් වල නම් මෙතෙන්දී තමයි උච්චම අවස්ථාව. එන තමන් අත්දකින්න එකේ හොඳටම බලවත්ව කවදාකවත් නැති විදිහට ඇස නිලංකාර කරන මට. හැබැයි මේ දේශනාවේ කියු නැති වුණාට මේ 10ම හැම කෙනාටම ඉන්නේ එකක් දෙකක් තමයි එන්නේ. මේ 10 පෙන්ලා දෙන්නේ සංග්‍රහ කරලා පෙන්වන්නේ. සමහරෙකුට විතරයි සමහරෙව තමයි එන්නේ. හැබැයි එකක් දෙකක් නම් එනවමයි. මොකක් හරි දෙයකින් යා නිකන් අර රිදි රත්තරන් පොරවක් ගෙනලා පෙන්නනවා. රිදි පොරවක් ගෙනලා පෙන්නනවා. අල්ලයිද කියලා බලනවා. ඔය ඊට පස්සෙත් මේ පළවෙනි ඥානෙ ලැබුවට පස්සේ භාවනාව පටන් ගන්නෙම උද්‍යප්පේ ඥානෙ. අර නාම රූප පරිච්ඡ ඥානෙ එන්නේම නැහැ. ඒක අවශ්‍ය කරන්නේ නැහැ. රහත් වුණාට පස්සේ භංග ඥානෙමයි හිත තියෙන්නේ. භංග ඥානෙ පල්ලයට වැටෙන්නේ නැහැ. භංග ඥානෙ ඉහළට තමයි භාවනා කරනකොට යන්නේ. ඒ නිසා සීක භූමියට එන්නේ ඉස්සෙල්ලා එයා පටන් අර ගන්න ඕන නාම රූප පරිච්ඡ ඥානෙ. මුල ඉඳලම සුද්ධ කරගෙන යන්න ඕනේ. සීක භූමියට ගියාට පස්සේ නාම රූප ඈ ඔව් නිතරම ඉන්නේ හිත උදයබ්බේ මට්ටමේ. එයා ඊට පස්සේ අර නාම රූප බැල්ලිලා කොහොම කරන්නේ නැහැ. රහත් වුණාට පස්සේ භංග ඥානෙ පල්ලයට හිත වැටෙන්නේ නැහැ කියලා කියනවා. නිතරම කිසිම කෙනෙකුට එයාට නිත්‍ය සංඥාවක් දෙන්න බෑ රහතන් වහන්සේට. එයා දන්නවා ඔය කොයි පද ගැහුවත් මේක අනිත්‍යයි. මේක භංගේ තමයි දකින්නේ හැම වෙලාවෙම. නිකන්ති කියලා කියන්නේ අයස්කාන්ත කියලා වචනයක් හදාගෙන තියෙනවා ඒ කාන්තන් වලට. ඒ අයස්කාන්ත කියන්නේ කාන්දන් ශක්තිය. නිකාන්ත කියලා කියන්නේ ලාතු ගතිය. ඇලෙන ගතිය. මේකෙදි වෙලා තියෙන්නේ හොඳ දෙයකට ඇලෙන්නේ මෙතන. භවනා ප්‍රතිඵලයකට ඇලෙන්නේ. ඒක තමයි සාමාන්‍ය බුදුහාමුදුරු කිව්වේ නැත්නම් කිසි කෙනෙක් අදහන්නේ නැහැ මේක. භවනා ප්‍රතිඵලයක් කිව්වම ඉතින් අනිවාර්යයෙන්ම ඇලෙන්න එපායි. දැන් මම දක්ෂ විද්‍යට විභාගයක් පාස් කරලා සමත් වෙලා ඒකට තෑග්ගක් දෙනකොට ඉතින් මම අනිවාර්යයෙන්ම කොලරප් කරගෙන යනවනේ ඉතින්. බුදුහාම කියනවා ඒත් අහුවෙනවා. භංගේ. ඇචීව නැතිවම කියලා ඊට පස්සේනේ භංග බයත් බයතුපට්ටාන එහා කෙලවරට ගියාට පස්සේනේ. ඒ නිසා මේ සාමාන්‍ය භංග වේවා කියලා කියන්නේ. ඇචී වේවා. ඉතින් ඕක තමයි ජීවිතේක දිගටම කිව්වේ. ඒ දාස ලොකු සාන්නාංශ කියලා තියෙනවා. ඒ භංග වේවා කියන වචනේ පාවිච්චි කරන්න ගිය කට්ටිය භංග වෙනවා කියන්නේ. භයානක වචනයක් ඒක මන්ත්‍ර මන්ත්‍රයක වගේ තියෙන Java කවිච්ච වචනයක වැඩි පාවිච්චි කරන්න එපයි. මේ බංග බංග වෙලාම යනවා. එනිසා යෝගාවචරය නිතරම බංග වේවා බංග වේවා කීකින් එකයි තියෙන්නේ. මොකද බංග ඥාන්නේ ඕනේ කරන්නේ. ඒක තමයි ඉතින් ස්වභාවය. ඒකනේ සංසාරට ඇලෙනවා කියන්නේ. මේ පොඩි සෙල්ලමක් නෙමෙයි මෙතන කෙරෙන ඇඹරිල්ල මෙතන කරන පරිණාමය ඔය අපි හිතන විදිය මේ ස්ට්‍රේට් ලයින් එකේ යන වැඩක් නෙමෙයි. එහෙට දාලා කරකවලා මෙහෙට දාලා කරකවලා හොඳ ප්‍රයෝග ඥාන දන්න ලැහත් වෙලා යන කෙනෙකුට විතරයි මේකේ ගැළවුමක් තියෙන්නේ. නැත්තම් හැම තැනම ට්‍රැප්ස් තියෙනවා. හැම තැනම බොරු වලවල් තියෙනවා. නෑ ඇත්තටම දේශකයා තියෙන වැඩේ තියෙන අහන්න ඇති වැඩේ තියෙන මුලදිත් එච්චරයි අගදිත් එච්චරයි දේශකයාට තියෙන 150ක වැඩ අහන්න ලැහැත් වෙලා ඉන්න ඕනේ කියන්න කෙසේ කිව්වත් අහවන්නාසී බුද්ධියෙන් අහන්න ඒකයි බුදුරජාණන්සේ කොණ්ඩඤ්ඤ හාමුදුරන්ට කිව්වේ කඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ උදම්මනිය උදුහාමුදුරෝ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ කියලා නිසා බණේදී මම ඉන්සිඩන්ට් එක මොකද්ද කියලා මම දන්නේ නැහැ. ඔය රිෆර් කරන්නේ මොකටද කියලා මට දන්නේ නැහැ. නමුත් ඒක හැමතැනම දෙව නැහැ. හැමතැනම දෙව නැහැ. ඒ වගේ ඉන්සිඩන්ට්ස් එනවා. දැන් මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේ සෙත් කියලා කියන්නේ එක පැත්තකින්. තව කෙනෙකුට බනිනවා මෙච්චර මම බන කියලා තියදී තවත් ඇවිල්ලා මගෙන්ම කමට අහංගන්න හදනවා කියලා එයාව බැනලා ඊට පස්සේ හැබැයි මොනවාරි ගෙදර ගෙනියන්න පොඩි කැල්ලක් දෙනවා. එහෙමත් කරනවා. හැම කෙනාටම උදේ බලන්න කියන්නේ ඒක ඒ අහන ප්‍රශ්නේ අහන කෙනාගේ ආශය අනුසය හැටියට තමයි මේ උත්තර දෙන්නේ. ඒක හරියට ඇනෙන්න ගහන මිටියටම. බුදුරජාණන්සේ කීයක මෙයාගේ මේ මේ සද්ධා විදියේ සත්‍ය සමාධි පදින කොච්චර දියුණුවලා තියෙනවද කොච්චර නැද්ද? එතෙන්න ඕනේ දේ දෙනවා. අපි කරන්නේ එහෙම නෙවෙයි කනබල්ලන් ගහිල්ලක් නේ අපි කරන්නේ මේ ජෙනරල් ක්‍රමයකට යන්න හදන්නේ. හුඟක් වෙලාවට එහෙම නිතර නිතර කමඨාන් ගැනීමක් සඳහන් වෙලා නැහැ. නමුත් ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරලා කිව්වා පස්සක මහණුන්ට එක එකනා එක එකනා සෝවාන් කරලා ළඟ තියාගෙන පුදුමාකාර ගයිඩඩ් මෙඩිටේෂන් එකක් කරලා තියෙනවා පුත්‍රයන් වහන්සේ. ඊට පස්සේ තමයි අනන්ත ලක්ෂණ සූත්‍රය මේ එක බණක්වත් අද ත්‍රිපිටකේ නැහැ කියලා ලොකු සාමණේර. අර එක එක ළඟ තියාන තුන් දෙනෙක් කමට පින්නපාත යවනවා එක්කෙනෙක් ගන්නවා. ඈ? එක්කෙනෙක් අරගෙන මිනිහා රිගරස් දෙනවා. මෙම් භාවනා කළා දැන් ඇවිල්ලා මට කියපන් දැන් මොකද උනේ මේක කරපන් කියලා නිකන් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේටත් කොහොනේ කොහොනාරි මේක මේ සම්මා සම්බුද්ධත්වයේ සාතික කරගන්න එපාය මේ කට්ටිය කවුරුන් නිවන් දක්කලා ඉතින් අන්නේ වෙලාවේදී ලොකෝන ලොකු සාන්නති කිය මොන්න තරම් විස්තර මොන තරම් පුංචි පුංචි කරුණු දේශනා කරන්න ඇද්ද ඒවා දැන් ධම්මචක්කයට පස්සේ අපි ආන්නේ අනත්ත ලක්කන සූත්‍රය. මේ දෙක අතරමැද මේ පස් දෙනා විතරක් තියාගෙන ඒ ඒ කරපු දේවල් අපි ළඟ නැහැ දැන්. ඒව ඉතින් හරියම particular specific යාටම ගැලපෙන තොරතුරු. නෑ නෑ කෑදරයට බොහෝ වතාවක් වෙනවා. ඒ කියන්නේ ඒවට ආස කරන මනුස්සයට ඒක ඉවර වෙනකම්ම ඒක දම දම දම දම ට්‍රැප් කරනවා. ඒක නිසා අමාරුයි කියන්නේ ඒකේ සමහරුන්ට එක සැරේ දකින්නකොටම තේරෙනවා මගේ වන අපේ ඔකට නෙමෙයි කියලා එයා එකෙම ගැලවෙනවා. නමුත් අර ඇතර බුදුරජාණන්සේ පහළ වෙන්න ඉස්සලා පහළ වෙච්ච ඔක්කොටමත් ওই වගේ වෙන්න තියෙව ඒගොල්ලෝ නම්බුවට ගත්තා. එනිසා ඒගොල්ලන්ට යථාර්ථය දකින්න ඕනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න ඕනේ ඒගොල්ලෝ මේ ඥාන ලැබුවා. දිබ්බ ජක්කු දිබ්බ සෝත ලැබුවා සංසාරෙමයි. දැන් බුදුරජාණන්සේ විතරයි කිව්වා මේවා දැක්කට මුණත වටිනාකම මේවා බාර ගන්න එපා. තව වැඩ ගොඩාක් ඉස්සරහට තියෙන නිසා කමටහන විසි කරන්න එපා. මූල කර්මත්තාන විසි කරන්න එපා. ඒක තියාගෙන ඒකෙන් දැන් පේන්නේ නැහැ. දැන් විසි කරන්නේ යෝගාචරය නිකන් නෙවෙයි. නමුත් විසි කරන්න එපා අපේක්ෂාව තියාගන්න. ඔක පස්සේ එයි. ඒකට අපේක්ෂා කරන්න මෙව්වා වැඩි ට්‍රස් කරන්න එපා කියන්නේ. ඒක උදායක නැහැ ඊළඟ දේ ඒක තමයි ලොකුම දඬුවම. ඒක තමයි බුදුරජාණන් කියන්නේ ජිනේ කදරියන් දාණය. ඌට යමෙක් කියලා අදිසිය පොරකන දේ දුන්නොත් දැන් ජූතක බමුණ ආවට පස්සේ සඳ මහ රජුරෝ කිරුවේ ඒක. ඌට ඇති වෙන්න කන්න දුනා ස්මෘතවල මැරුණා. අතෙක් බට දීපු වස්තුවක් Taman අතේ දරු දෙන්නත් Taman අතේ. ඒ බොහොම ලේසි දෙයක් තියෙනවා. ඒක බුදුරජාණන් කියලා කියනවා රාව සත්කාර විතර. මනුස්සයා ට්‍රැප් කරන්න පුළුවන් වෙන මොකක්වත් නෑ. අපි හිතන මේ ටික ලැබුණොත් නම් තේරම හරි මට හරි කියලා. නමුත් ඒක විතර අමාරුවක් නෑ නිසා Taman උපේන එකයි අවශ්‍ය කරන්නේ. නිසා අද කතෝලික සභාවත් කරන්නේ එච්චරමයි. ඒ ඒකට දැනගත්ත මේ ලාභ සත්කාරයෙන් තමයි අල්ලන්න පුළුවන් කියලා. කරදර කෙරුවට මිනිස්සු වටන්න බෑ. මොකද? කාටද? කතෝලික සභාවට. මටද? නෑ. එහෙනම් එව්වනම් ඒකනම් ඉතින් ඔය මන් දන්නේ නැහැ එව්ව මොකද්ද කියලා කොහොම නමුත් ඒ එතන ඒ තියෙන ට්‍රැප් එක ලේසි නෑ. ලාභ සත්කාරය තමයි ඕනම කෙනෙකුට දඬුවමක් කර ඈ නෑ ඒකට මම උත්තර දෙන්න යන්නේ මොකද හේතුව මං හිතන්නේ එහෙම දීපේ ගන්න නෙවෙයි ඊළඟන කාප් එකක් මෙතන තියෙන්නේ. ඒක නිසා ඒව හරියට ගුරු උපදේශක හරියට යනවනම් ඒව මග හරවගෙන යන්න ගුරුට දැනගන්නත් ඕන. අනිත් එක මේකෙදී කෙනෙකුට වෛත හානියක් කරන්න තියෙන හොඳම වැඩි තමයි මිනිහත් එක්ක යාළු වෙන එක. ඒකින් ඒක අර පංචතන්ත්‍රය වගේ පොත්වලදී බොහෝම ලස්සනට කියලා තියෙනවා. ඉතින් ලාහල වෙන්නත් කරන් තියෙන ලේන්සුවක් දෙන්න ඕනේ, චොක්ලට් එකක් දෙන්න ඕනේ, අනම්මනක් දුන්නොත් කොච්චර වැඩි හරි. ඊට පස්සේ අර මහාන කරන කම්ම ගන්නවා. දතුත් ගලවත හැකි ඊට පස්සේ. ඒකේ දෙයක් නැහැ. අපි හිතාන තියෙන්නේ මේ යාලුකම, ලාභ සත්කාර, විවාහකය, නිදහස බොහෝම ලොකු දෙයක් කියලා. මිනිස්සේ නාස්ති කරන්න ඕනේ දෙයක් නැහැ. අටුවචාරින් වහන්සේලාගේ බුද්ධඝෝස ආචාර්යයන් වහන්සේ සඳහන් කරලා තියෙනවා බලනකොට චරිතේ පළවෙනි ධ්‍යානයක්වත් ලැබලා නැහැ. උපචාර සමාධියක්වත් ලැබලා නැහැ. නමුත් උන්වහන්සේ කරලා තියෙන කම්පයිලේෂන් විතරයි සංග්‍රහ කිරීමක් විතරයි කරලා තියෙන්නේ. උන්වහන්සේ ළඟට එනකොට මුළු අනුරාධපුරයේම සම්පූර්ණ කිසිම කෙනෙක් නැහැ නිවන් දක්ව නැති කෙනෙක්. ඒ තරම්ම ධර්මේ පැතිරෙනවා. ඒ නිසා තොරතුරු මේ පුංචි පුංචි කතා නිදර්ශන පෙළ ගැහිලා. ඒ කිය සීමාවක් නැති නිසා ආම්දුරු කියලා තියෙනවා මේ ටික සංග්‍රහ කරන්නයි කියන්නේ. කම්පයිල් කරන්න. නිසා උන්වහන්සේ ඇතර කම්පයිලර් තමයි දැන් ඔය මීඩියා එකේදී කරන්නේ. මීඩියා එකේදී කරන්නේ ප්‍රවෘත්ති දෙන්නේ යාට ඕනේදී. ප්‍රවෘත්ති ඕන තරම් ලෝකේ තියෙනවා. ඒ දෙන්නේ යාගේ මතියට අනුව. ඒ නිසා බුද්ධකෝසාචාර්යන් තමයි මේ පෙනහැර වෙලා තියෙන්නේ. උන්වහන්සේ හැබැයි මාර්ග හැබැයි ධම්මබාලාචාර්යන් වහන්සේ මේ මේකට ලියපු මේ විසුද්ධ මේ සුත්ත නිපාත ඉව කරපැත්තෝ ලොකු සාහනස් කිව්වා ඒ බලනකොටම තේරෙනවා දුවට අත්දැකීම බහුලයි හැබැයි පුංචි පොත් ටිකක් කරලා තියෙනවා. බුද්ධඝෝසයන්ජන මෙන්න මෙච්චර විතර පොත් මිටියක් කියලා තියෙනවා. මේ එතනදී බුදුහාමුදුරුවෝගේ ප්‍රශ්නේ බුදුහාමුදුරු දුන්න උත්තරේ දෙක දීවිවරණයි කියන්නේ මේකට කරන්න කිව්වේ. ඔව් ඒක ඒකෙදී උන්වහන්සේ කියනවා මේ මම නෙවෙයි මේ මේ මෙයා මේක මෙහෙම කියලා තියෙනවා මේක මෙහෙම කියලා තියෙනවා කියලා හරියම කම්පයිලර් කෙනෙකුට ස්වාධීනව කරන්න බල උපරිම සේවයක් කරලා තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නේ වළංගුයි. ඒ කියන්නේ ඒ උන්වහන්සේ මෙච්චර ශ්‍රේෂ්ඨ ඥානයක් තිබුණාට මොකද්ද ලැබපු ඵලෙ? මොකද්ද ලැබපු සාරයේකේ. එහෙම නැත්නම් මේ Taman රස බලලා නෙවෙයි මේ කතා කරන්නේ. ඒක ඒක ධර්ම න්‍යායක් කියලා කියනවා රහත් උනා නම් ඒ වැඩේ කරන්න බෑ. එන්නේ නෑ මෙච්චර ගැම්ම. මොකටද මේ මතක තියානින්නේ රහත් උනාට පස්සේ අතහැරලා දානවා. රහත් වෙච්ච නැති නිසා අපේ වෙලාවට බුදුගතාචාර්ය වහන්සේ ඉතින් පරිස්සමෙන් ලියනවා මොකද Taman දන්නේ නැති දෙයක් නේ. රහත් මහසිසාරක පොත ලියනකොට ඒ මේ පෙරවදනේ තියෙනවා ඒ ස්වාමීන් වහන්සේ ගුරුන් වහන්සේනෝ ජේතවංශයඩෝ ඒ ස්වාමීන්චාවිලා කම්මේ සීමාවක් විවෘත කරන වෙලාවේ ලස්සන බණක් කියලා තියෙනවා. ඉතින් පැයකට බොහොම ලස්සනට. ඊපස්සේ එතනින්ලා ස්වාමීන්වහන්සේ කියලා තියෙන රෙකෝඩින් අනම්මන මොකුත් නැහැ මේ ස්වාමීන්සේ වයසයි. තේරෙනවා අහනකොට මේ ස්වාමීන්සේ කතා කරන්නේ අත්දැකීමෙන්. ඒ නිසා ළඟ ඉන්න ලේකම් හාමුදුරුවෝ කියලා තියෙන අවසරයි ස්වාමීන් වහන්සේ අපි මේක සූදානම් වෙලා හිටියේ නෑ. අපි දන්න ඔබ වහන්සේ කැලෙන් එළියට එන කලාතුරකින් බණක් කියන්නේ කලාතුරකින් නමුත් අපිට තේරුණා. ඒ නිසා අපිට අවසරද මේක ලේඛනගත කරන්න. ඒක දර්ශමාන කියලා තියෙනවා සුන්දර මේ ලේඛනගත කරොත් අනවශ්‍ය ප්‍රශ්න මතුවේ. මොකද මේක ඔය කියන මූල ධර්ම අනුව නෙවෙයි යන්නේ. මේක ප්‍රායෝගික පැත්තක් මෙතන කියවෙන්නේ. ඒ නිසා මම ඉන්නකොට ප්‍රශ්න මතුනොත් නම් මම සජීවී උත්තර දෙනවා. පොත මැරිච්ච දෙයක් නේ. ඒ නිසා ලියන්න එපා. ලියපු ගමන් ඒක ලෝක ප්‍රව්‍යාප්ත වුණාට පස්සේ ඒක උත්තර දෙන්නේ නැහැ. නමුත් එවැනි අමාරු තැනකදී තමයි මහසිසාඩු අදිෂ්ඨානයක් ගත්තේ මේක ලියනවායි කියලා. උන්වහන්සේ ලිව්වා පිටු 1000කින්. ඒ පොතේට පෙරවදින තමයි අරක ලියලා තියෙන්නේ. යමක් ලියපු ගමන් ඒක පවතින ව්‍යාකරණයට ගැලපෙන්න ඕන. පවතින සම්මතයට ගැලපෙන්න. ඒකෝට සත්‍යය එලි කරන එක නෙවෙයි වෙන්නේ. සම්ප්‍රදාන කුල පොත ලස්සන ඉදිරිපත් කරයි නමුත් මූලික එසෙන්ස් හැලෙනවා. ඉතින් ඒව න්‍යාය ධර්ම ඒ නිසා මේ අපිට කියන්න බෑ මේ ආනන්ද හැමතුරු රහත් වෙච්ච නැති අපේ වාසියට සිද්ධ වුණා ඒක හොඳයි නෙමෙයි ඒ න්‍යාය ධර්ම ඒවා එතනදී හින්දු සම්පූර්ණ මගදී වලින් දේශනා කරපු දේවල් ඒකාලේ සිංහලම කිව්වද දීප භාෂාවෙන් කිව්වද කිව්වේ ඒ භාෂාවෙන් අනුරාධපුර යුගයේට එනකොට ඒක පාලි වලින් ඇලිලා වගේ දෙයක් තිබුණත් දන්නේ නැහැ. ඒක නිසා බුද්ධ කෝසකට මං සැවිල්ල මේක පාලියට හරවන්න උත්සාහ කරේ. එතකොට අර සුද්ධ භාගදී එක අනුරාධපුරයේ ගිරුමන ඇවිල්ලා තිබෙන්නේ නැහැ කියන එකයි මෙතනින් අදහස් වෙන්නේ. නෑ ඇත්තටම අපිට තියෙන එළු භාෂාවනේ හෙළ හෙළ භාෂාවනේ ඒ නිසා මිහිඳු රජ මහරතන වංශයේගෙන් යම් කිසි ශාස්ත්‍රීය ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් පණිවිඩය ගන්න ඇති ඒක රජවරුයම පාවිච්චි කරන්න ඇති. නමුත් පොදු ජනතාව අතර තිබිලා තියෙන හෙළු භාෂාව, හෙළ භාෂාව, හෙළ භාෂාවෙන් තමයි සාහිත්‍ය පෝෂණය වුනේ. රාහුල කියන්නේ සබ්බාසා පරමේශ්වර. නෝ. එහාට මේ මහන්සිය සබ්බාසා පරමේශ්වර කියලා සම්මාන දෙනකොට සිංහලයකට ඇතුළත් වෙලත් නැහැ. සිංහල හැර තවත් භාෂාවක්. අපබ්‍රංශත් දැන් අපිට ඒක අපබ්‍රංශ වෙනවා. මේ කොහොමනමුත් මේ sannivedanaya සහ අත්දැකීම දෙක අතර තන්නිකර ස්වාධීන ලෝක දෙකක්. අත්දකින්න කෙනාම sannivedanaya කරනවා කියන්නේ සම්මා සම්බුද්දයි. සම්මා සම්බුද්දයි. ඒක ආහන්නගේ වාසනාව. බුදුහාමරන්ගේ වාසනාව නෙවෙයි. බුදුරජාණන්සේකට වාසනාව සවනාසන සකලක්ලේ සයින් කරපු අවාසනාවන්තම කෙනා බුදුහාමුදුරුවෝ. කිසිකුත් නැති. නමුත් අහන්න දක්ෂ වෙන්න ඕනේ මේ කතා කරන්නේ true to type නම් ඒක හැමදාම නෑ. හැම වෙලාවෙම නෑ. එතකොට දැනගන්න ඕනේ ඒක ඇත්තටම අසන්නගේ තියෙන අවශෝෂණ ශක්තිය මත රඳාපවතින සාසනය කියන්නේ අවසන්නගේ අවශෝෂණ ශක්තිය මත. ඒකයි ශ්‍රාවක කියලා කියන්නේ. ඒ නිසා මේක අවබෝධ වෙන්න පටන් අරගත්තොත් පුද්ගලිකව ගන්න එපා. ඒක සාසනික කටයුත්තක් මම මේකට මම අතකොලුවක් වඩපත් වෙලා තිනවා මගේ මේ වැඩේ වෙනවා ඊට සම්පූර්ණ අප වෙලා කැප වෙලා අනුග්‍රහ කිරීම අපි කරනවා. මේක මට අයිති දෙයක් නෑ. ඒක දැන් සාසනිකට නැත්නම් සාසනික භාණ්ඩයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. නිකන් නැෂනලයිස් කරුවා වගේ ජාතික භාණ්ඩයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. දැන් එහෙනම් අපි මෙතනින් අපේ ධර්ම දේශනාව සානේ සාකච්ඡාවත් නැත කරනවා. අපි පුරුදු පරිදි ettavata ආදී ගාථා සජ්ජහානා කිරීමේ අද අපේ පස්වෙනි දවසේනේ 5 වෙනි දවසේ කරදරයකින් යුතුව සියල්ල සිද්ධ වුණා. ඉතින් ඒ නිසා ඒ සංවිධානය කරව පේන්න පේන නැත්තොත් පින් අනුමෝදන් වෙත්තා. ඥාති પરම්පරාව මේක දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්තා. අපිටත් මේ කුසලයේ නිසා ඒ කාන්තේම අපි ප්‍රාර්ථනා කරනා වූ අවසාන ඵලයේ සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවේ මේ ජීවිතයේම ළඟා කර ගැනීමට මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ